ගෞතමයන් සර්ණ හැම දිනාටම හැම දිනාමත් මේ තම ගෞරවයෙන් පිළිගන්නවා සතිය ඉරිදා දිනයන් පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ පොස් මාසයේ 25 වෙනිදා ඉතින් අද දවසේදී අපි දීගනිකායේ සූත්‍ර දේශනාවන් වලට සම්බන්ධින්න මේ කාලේ ඉතින් අද දවසේ දෙති අවස්ථාව උදාරිනවා ඉතින් මම තම ගෞරවයෙන් සත්‍යත්වමට ආරාධනා කරනවා සත්‍යත්වමහණී අද දවසට සත්‍යත්වම කල්පනා කරගෙන ඉන්න සූත්‍ර දේශනාව පහදා දෙන ලෙස තමල වලින් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. දැයි සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට බැතිසිතින් අතිශයින්ම කෘතඥතා පූර්වක නමස්කාර කරමු. මේ ධර්ම සාකච්ඡා කරනකොට අපට තේරෙන උන්වහන්සේ මුන්නතරම් විශිෂ්ට වූ පෞරුෂයකින් යුක්ත මහා පුරුෂයෙක්ද කියලා අපි ඉන්සා මහන්සේට බැතිසිතින්ම කිට් වෙන්නට පුළුවන්කමක් ඇති කරගත යුතු වෙනවා. පිළිමයක් හැටියට නෙවෙයි ප්‍රතිමාවක් හැටියට නෙවෙයි පොතෙන් දුටු හැටියටම නෙවෙයි ඊට වඩා වෙනස් ක්‍රමයකට මහන්සියට নমස්කාර වේවා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන මේ දවස් දීගිනිකායේ සීලඛණ්ඩ වර්ග සාකච්ඡා කරන්න සූත්‍ර 13න් අපි දැන් 10 වෙනි සූත්‍රය සාකච්ඡා කරා. සුබ සූත්‍රය. ඊළඟට එන සූත්‍ර මීට වඩා ගැඹුරට යනවා අර පොට්ටපාද සූත්‍ර වගේ. ඉන්සා තථාගතයන් වහන්සේගේ ගමන් මාර්ගයේ සත්‍ය අවබෝධයේ මේ වචන වැදගත්ම නැහැ නමුත් වචනේ ඔබට අපට විඳින්න පුළුවන් රසයක් තියෙනවා මේ ඇති දුක්ඛය අත්දැක්කා දැන් ඉතින් තව ඕනේ කියලා කියනවා නම් ඒක අවබෝධ නොකරගෙන නිසා ඒක කරන්න කතා කරන්නාද එහෙම ඒ නිසා අපිට තේරෙන්න ඕන තථාගතයන් වහන්සේ මහා කරුණාවකින් මේ පැවැත් මේ චලනය වෙන හැම සත්තු කොට්ටාසයකම විඳින දුක දැක්ක දැකලා කියලා මෙන්න මාර්ගයක් තියෙනවා කියලා. අන්නේ මාර්ගය මේ සූත්‍ර කීපේ විස්තර කරන අද ආනන්ද හඳුරු මේකේ දේශනය කරන්නේ. සුබසුත්. එවම් මේ සුතම් මහා විසින් මේ ශාසන ලදී. ඒකන් සමයන් ආයස්මහානන්දු ආනන්ද හඳුරු සාවත් කුරුච්චි නගරයේ වැඩ වාසය කරන කාලේ ජේතවන අනාථ පිණ්ඩික ඇත්තගේ ආරාමයේ එයත් හදලා දුන්නේ. අච්චර පරිනිබ්බුතේ භගවති. භාග්‍යතුන් වහන්සේ පිරිනන් පාල ටික කලක වැඩි කල ගිහිල්ලා නැහැ. සමහරට තුන් මාසයක් වෙන්නත් ඊට කලින් වෙන්නත් පුළුවන් ඊට පස්සේ වෙන්නත් පුළුවන්. තේන කෝපන සමේන ඒ කාලේ සුභෝ මානවෝ තෝදේ පුත්තු තෝදයේ පුත්‍ර සුභමානව සාවත්‍යම් පටිවසති සාවත්‍ය නගරේ පදිංචිලා ඉන්න මොනහරි උවමනා වැඩකට අතකෝ සුභෝ මානෝ තෝදයේ පුත්තු අන්න අන්‍යතරම් මානවකම් ආමන්තේසි තවත් එයා තරුණේ මෙන්න තරුණ ළමයෙකුට කතා කරලා කිව්වා ඒ හිතුවම් මානවක ඉන්න ඉන්න දරුවා නැත්නම් මිත්‍රයා තරුණයා යේන සමනෝ ආනන්දෝත්‍රේන උපසංකම ආනන්ද හාමුදුරුව ඉන්න දිහාට ශ්‍රමණයන් වහන්සේ ඉන්න දිහාට ගිහිල්ලා උන්වහන්සේට මගේ වචනේ මම වචනේන ආනන්දං අප්පාබාදං අප්පාතංකං ලහුට්ටානම් බලම් පාසුයාරම් පුච්ච ඒ ආනදීමක් වගේ කරන්නේ පාලි වචන හැටියට ආනන්ද හාමුදුරන්ගේ සැපදුක් රෝගී නිරෝගීකම් ගැන දැනගන්න කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒතර ආනන්දහාමුදුරු මේ වෙනකොට අවුරුදු 80 ගණක් වයසයි 80ක් වයසයි කියන එක අපිට මතකයේ තියෙන වාසික භික්ෂුන් වහන්සේනම. ගිහිලා කියන්නේ සුබෝ තෝදෙය පුත්‍ර සුබ මානව ආනන්දහාමුදුරන්ගේ ලෙඩ දුක් සැප දුක් ਵਿਚාරනවා කොහොමද කියලා අහනවා කියලා. ඒ වගේම තෝදෙය පුත්‍ර සුභමාන තෝදේ පුත්‍ර සුභමානව බලාපොරොත්තු වෙනවා ආනන්ද හඳුන් එතුමාගේ නිවසට එයි කියලා පණිවිඩය කියන්නේ කිව්වා තරුණයාට. එහෙම කියලා මම පාළි අඩු කරන්න සුභමානව ඒතෝදේ පුත්‍රගේ මිත්‍රයා ආනන්ද හඳුළඟට ගියා. ගිහිල්ලා ආනන්ද හඳුත් එක්ක සතු ස්වාමීන් කතා කරලා පණිවිඩය කිව්වා. මෙහෙම සුභමානව වහන්සේගේ නිරෝගිකම් සැප දුක් ਵਿਚාරනවා පුළුවන් වෙලාවක ආනන්ද හාමුදුරන්ට එතුමාගේ නිවසට එන්න කියලා කරුණාව අනුකම්පාව උපදවාගෙන තොදේ පුත්‍ර සුබ මානවගේ ගෙදරට එන්නේ කියලා කිව්වා. ඒකට ආනන්ද හාමුදුරුවෝ ඒක වෙනස් කතාවක් හොඳයි. අකාලෝ කෝ මානවක මේක නම් හොඳ වෙලාවක් නෙවෙයි අත්තිමේ අජ්ජ බේසජ්ජ මත්තා පීතා මං අද බෙහෙත් ටිකක් බීලා ඉන්නේ. මහා චිත්ත ඇති තථා දුක ඇති තථාගතයන් වහන්සේ සමීපයෙන් මෙහි ඉඳලා අතුරු දහන් වුණානේ තියෙන විශාල දුකක් ඇති. තේරගතවල තියෙන අබ්බතීත සහායස් යාළුවක් නැතුව ගියා. ඒ කියන්නේ සාරිපුත්තහාමුදුරුවෝ තමයි එන් මහන්සේගේ යාළුවා මිත්‍රයා කිට්ටුම අතීතගත සත්තුනෝ සාස්තුන් වහන්සේත් යන්නටම ගියා. නැතිවලම ගියා. නැසි දන්න මොකදුනිය. මෙමේ තාදිසෝ මිත්තු තථා කායගත සති කායගත සතියේ තරම් මිත්‍රෙක් මට වෙන්නේ නැහැ කියලා. විශාල දුකකින් ඉඳත් ඒ නිසා හරි අසනීපත් වැඩි වෙන්න ඇති දුක් වෙනකොට අසනීප වැඩි වෙනවානේ ආනන්ද හාමුදුරුවෝ මම අද බෙහෙත් ටිකක් පිළේ ඉන්නේ හිත මං වෙලාව පල්ලා වෙලාව ගල්ලා ලෙඩ දුක් අඩුනා කාලය අනුව මං හෙට එන්නම් කියලා කියන්නේ මං පාලි කියන්නේ එහෙම කියලා ආනන්ද හාමුදුරුවන්ට ඒ උත්තර දීලා හොඳයි කියලා ආසනෙන් නැගිටලා එයා සෝදී පුත් ළඟට ගියා ඒ සුබමානව ළඟ තරුණයා කිව්වා ආනන්දහන්රන්ට කියපු දේ යා කිය පණිවිඩේ මෙහෙමයි අද නම් එන්න බෑ මේ සසනීපල ඉන්නේ හෙට එන්නම් කියලා කිව්වා. එහෙනම් පණිවිඩේ කිව්වා. එතකොට එයා බොහෝම සතුටු වුණා. එත්තාවතාපකෝ බෝ කතමේව ඒතං යතෝ කෝසෝ භවං ආනන්දෝ ඕකාසමකා ස්වාතනය උපසංකමනයි. ඒ හෙට එන්න පිළිගත් එකම ලොකු වාසනාවක් මම පාලි වචන අපි භාෂාවට පරිවර්තනය කරන්නේ ඕකාසමකා ස්වාතනය ප්‍රසංකවනාය. එන්ට හිතාගත්ත එකත් ඒ පණි හෙට වුණත් එක ලොකු දෙයක් කියලා. මේ තෝදෙය පුත්‍ර සුබ තමා අර අර අර මජ්ක්‍ධිම නිකායේ තියෙන චූල කම්ම විභංග සූත්‍රය ගැන දිඛාකච්ඡා කරේ බුදුරජාන් වහන්සේත් එක්ක ඒ අර්ථ තමයි. ඒක මතකේ තියෙන්න ඕන බුදුහාමුදුරන්ට යනවා එතෙන්දිත් බුදුරජාන් වහන්සේට ඒ තමන් උපාසකත්වයේ ප්‍රත්‍යානය කළා බාර ගන්නට කියලා ඉල්ලා සිටියා. නිසා බුදුරජාන් වහන්සේ ආදරයට කෙනෙක්. ත්‍යානන්ද හාමුදුරුව පසුදා ඒතෝදේ පුත්‍ර සුභමානව ඊට පුත් එයාගේ නිවසන්ට පාවකාලික හරි නිල නිවාසයක් හරි තියෙන්න ඇත්තේ සාවත්ති නගරේ ඒකට ගියා. වැඩි අය මහන්සිය වැඩි හා මෙයා වාඩි වෙන්න කියලා ආනන්ද සතුරු සාමිච්චි කතා කරලා ආනන්ද හඳුරු වාඩි වුණා. එයා පැත්තකින් වාඩිනස් ආනන්ද හඳුනගෙන. එතකොට එන්නේ මෙහෙම කිව්වා. භාවං ආනන්දෝ භූතෝ ගෝතමස් දීඝරත්තං උපට්ඨාකෝ සම්තිකාවචරෝ සමීපචාරී. පින්නත ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේ තථාගතයන් භවත් ගෞතමයන්ගේ ගෞතමයන් වහන්සේගේ ළඟ බොහෝ කලක් තිසෙන්න කිට්ටු ජීවත් වුණා. උපස්ථායකයන් හැටියටත් හිටියා. දිග කාලයක්. සමීපව ඇසුරු කළා. භවමේතං ආනන්දෝ ඥානෙය. යේ සම්බෝ ගෝතමන් ධම්මානම් වන්නවාදී ආනන්දහාඳුරෝ දන්නවා ඇතිනම් මොකද්ද ඒ ගෞතමයන් වහන්සේ කවර කවර ධර්මවලද වැඩිපුර වර්ණනා කෙරේ. ඉහළෙන් කතා කෙරේ. ඉහළම පණිවිඩයක් විදිහට දුන්නේ. මේ ජනතාවට පොදු මනුෂ්‍ය ප්‍රජාවට ඒක තීරුම් කර දෙන්න, ඒකට එන්න කියලා කියන්න, ඒකේ පිළිගන්නට කියලා කියන්න, ඒකේ පිහිටවන්න උත්සාහ ගත්ත ප්‍රධාන ධර්ම කාරණා මොනවද තියෙනවද කියලා. හොඳ දේවල් උඩ බුදුහාරු උත්සාහ කරලා තියෙන්නේ මේ ටිකයි කියන්නේ. අපි දැන් අහලා අහලා අහලා ආ මේකත් ඒ සූත්‍රයේ නේද කියලා හිතින් ලෙස්සල නැතුව ඒ තථාගතයන් වහන්සේ දැන් අපි මුදුනින්ම පිළිඅරන් ඉන්නවා. හදවතින් කොච්චර දන්නේ හිස් මුදුනින් පිළිඅරන් ඉන්නවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඒකට ඒ උන්වහන්සේ කියලා තමයි ඔයා දුකක් විඳින්නේ දැන්. දුක කියන්නේ නොන්නි වෙන තත්ත්වයක් තියෙන්නේ. සමහර ඇත්තුනම් බ්‍රේක් ගහලා ඉති කොතෙන්ද හරි ඒ නිසා ඉවරයක් නැති තත්ත්වයක් තියෙන සමහර ඇත්තන්ට ඉවරයක් ඇති තත්ත්වයකුත් තියෙන්න ඉඩ තියෙනවා. කොහොම හරි මේක බුදුහාමුදුරු කියන මෙන්න මේ ටිකට එන්නේ කියලා. ඒතර මං හිතන්න ඕන දැන් මේ කතා කරනවා අගේට මං කොයිතරම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියලා දුන්න ගොන්නින් මං පිළිගන්න කැමැත්තෙල ඉන්නවා කියලා. ඒතර විශේෂ දේ මේකත් කිදි කරුණු තුනක් ආනන්දහම කියනවා දැන් මොන සෝතෝදීයට. යාව විශේෂම කරුණු මොනවද? බුදුහාමුදුර හැම විටම අගේ කියලා මොනවද? මේ ප්‍රජාවට, මනුෂ්‍ය ප්‍රජාවට කියලා දෙන්න හැදුවේ ඒකට ඇතුල් කරන්න හැදුවේ ඒ කට්ටියක තියන්න හැදි මොන ධර්ම කාරණාවද තින්නම් කෝමාන කන්දාන මේක එතකොට අපි ඉගෙනගෙන තියෙන වචෙන් ධර්මස්කන්ධ තුනක තුනක් ගැන කියන්නේ ඒ කන්ද කියන එකට අපි මේ පැය දෙකේදී පාවිච්චි කරමු කොට ධර්ම කොටස තුනක් ගෲප්ස් තුනක් බුදුහාන්ට උන ක්‍රම තුනකට මේකට ඇතුළු වෙන්න කියලා ඒ විශාල කොට්ටාස තුනක් උන්වහන්සේ බෙදලා පෙන්නන මෙන්න මේකට ඇතුළේ ඉන්න කියලා අරියස සීලක්ඛන්ද උතුම් වූ සීල සමූහයක් තියෙනවා උතුම් වූ කියන්නේ වැදගත් අංශයේ තියෙන සීලස්කම් සීල රහසක් තියෙන කොට්ටාසක් ගෲප් එකක් තියෙනවා අරියස සමාධික්ඛන්දස් ඒ ගුණ වර්ණකේදී ආර්ය සමාධිය කියන එක මේ මන කියන එක එකතු කරගන්න විදිය එකලස් කරගන්න තැනකට මනෝ කතාව නතර කරන තැනට එන විදියක්. ඊට පස්සේ ආර්යස පඤ්ඤා කන්දාස. මේ ප්‍රඥාවෙන් මාගේ මනස කියන જાති නෙවෙයි තියෙන જાතිය තියෙන හැටියට දැනගන්න. මනස කියන ඔකොම නෙවෙයි කියලා මුත් ඒක විපල්ලාසයක් මෙන්න මේක ඇත්ත කියලා ප්‍රඥාවට ඉඩ දෙන්න. ප්‍රඥාවට ඉඩ දෙන්නේ නැත්තේ මනස විසින් හදන කතා හින්දා. නිසා බුදුහාම කියන ප්‍රඥා සමූහයක් තියෙනවා. ඒ ගොන්න ඒ කුට්ටාසය තියෙනවා ඒක ගැන බුදුහාම ඉහළට වර්ණනා කරනවා. පැවැත්මේ ඒතර ආර්ය සීලස්කන්ධය ගැන ආර්ය සමාධිස්කන්ධය ගැන ආර්ය ප්‍රඥාස්කන්ධය ගැන. ඉමේ සංකෝමානම තින්නම් කණ්ඩානම් සෝ භගවා වන්නවාදී අහෝසි. ඒ භාග්‍යතුන් වහන්සේ බොහෝම ඉහළින් වර්ණනා කළා මෙන්න මේ ඉහළම උතුම්ම සීල සමූහයක් පිළිබඳව උතුම්ම සමාධි සමූහයක් පිළිබඳව උතුම් ප්‍රඥා සමූහයක් පිළිබඳව උන්වහන්සේ නිරන්තරයෙන් අගය කරමින් කතා කළා ජනතාවන් ඒකේ ඒකට ගන්නට ඒක පිළිපදින්නට ඒක තේරුම් ගන්නට ඒ සමාධියට අනුයුක්තව මනස අසුරවන්නට ප්‍රඥාවෙන් දකින්නට උන්වහන්සේ උත්සාහයක් කළා කියලා කිව්වා. එතකොට ඊට පස්සේ තෝදේය පුත්‍ර තරුණයා අහනවා සුභමානව තම අහනවා කතමෝසෝ බොහෝ ආනන්ද ආර්යෝ සීලක්ඛන්ද ඒ ආර්ය වූ සීලක්ඛන්දේ ඉහළම පේලේ සීල සමූහය මොකක්ද කියලා ඒ භාග්‍යතුන් වහන්සේ නිතර වර්ණනා කළා. තථාගතයන් වහන්සේ දැන් අතුරුදහන් වුණා වඩා තේරෙනවා මේක තේරුම් ගන්නට ඕනේ කියලා. එතකොට දැන් අර බුදුරජාණන් වහන්සේ අර අනිසූත්‍රලා පිළිගෙන ගත්ත එක එක්කෙන් ඇත්තන්ට කතා කරපු හැටි එතනදී බුදුහාම අපිටම දාජාත සත්තු මහරජතුමාට මගදී යතර කතා කරපෙරේ මේක කියන මේ තථාගතවරයෙකු ලෝකේ උපදිනවා. පහළ වීමක් සිද්ධ වෙනවා තථාගතවරයෙකු. ඒක හම්බෙන් සිද්ධ වෙන්නේ. ඒක හම්බෙන් සිද්ධ වෙන්නේ. අපි මොන මොන ලෝකේ හිටියත් ඒක මතක තියෙන්න ඕනේ. ඒක අහම්බෙන් සිදුවෙන සිදුවීමක්. දැනට ඇහෙනවා ඒ ඇත්තා, ඒ උත්මයා, ඒ මහර්ෂිවරයා කියපු જાටි. නමුත් බොහොම ලෝකේ තියෙන කාලයත් එක්ක බැලුවාම බොහොම තත්පරයකට සිද්ධ වෙන දෙයක් මේ විශ්වය තුල. ඉද මානව සතහගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ මේ අරහ අරහතු සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතවරේ ලෝකෙ උපදිනවා. විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුයි අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ එවැගේම භගවා ඒ ඇත්ත ඒ උත්තමය ඒ තථාගත වරයා ලෝකයට දර්ශනයක් දේශනයක් කරන මේ ලෝකේ දුක් දැකලා සෝ ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමනින් ප්‍රය ප්‍රාග්මනින් පජන් සදේ මනුස්සා මේ මුළු පැවැත්ම නලියන තැන් තියෙනවා නම් රූප ඇතුව හෝ රූප නැතිව ආයතන සහිතව හෝ ආයතන හයම ඇතුව හෝ ආයතන හයම නැතිව හෝ චලන වෙන කවුරු හෝ ස්පන්දන වෙන සත්ත්වභාවයක් තියෙනවා නම් ඒ සත්ත්වභාවයේ ආගිය තොරතුරු අතීතයේ පැවැත්ම හැම දෙයක්ම උන්වහන්සේ තේරුම් අරගෙන මේක දුකයි කියලා තේරුම් ගත්තා. සයන් අභිඥා සත්‍යකත්වා පවේදී. සෝ ධම්මං දේසේති ධර්මයක් කියලා දෙනවා මුලත් රසවත් මැදත් රසවත් අගත් රසවත් අයින් කරන්ට තැනක් නැති වැදගත්ම දේශනයක් ලෝකෙට කියලා දෙන උන්වහන්සේ මේ දේශනය අහන සමහර අයට තථාගතවරයෙකු ගැන දැඩි විශ්වාසයක් පහළ වෙනවා. මේ කියන්නේ ඇත්ත නේද කියලා. ඉතින් මේ දැකලා උන්වහන්සේගේ ස්වરૂපයේ මූණ, ශාන්ත භාවයේ දැක්කහම ඒ කට්ටියට ඒක හිතන සසර පුරුද්දත් එක්ක ඇවිල්ලා. එහෙම කෙනෙක් හිතන මේ මං කරන ව්‍යාපාරي කරගෙන ගියොත් නම් මේක කරන්න බෑ අප්පච්චි මට මොනවා කිව්වත් මේක නම් කරන්න බෑ කියලා එයාට තේරෙනවා. අප්පච්චිලාට යන්න බෑ දැන් නමුත් මට පුළුවන් උදකලා වෙන්න. කියලා එහෙම හිතලා ඇත්ත ඇත්ත ඇත්තෝ ඒ අංගල යනවා ඒ ව්‍යාපාර ජීවිතේ. මම මේ ව්‍යාපාර ජීවිතය කියලා කියන තේරුම් ගන්නට පමණයි කෙරෙන තත්ත්වයට දාන්න. සුදයතු ඒ හිතලා මේ බුදුහාමුදුරන්ට ලං වෙන්න ඕන මේකට එන්නට නම් කියලා හිතලා එයාට තියෙන ඒ සුවිසල් ධනස්කන්ධේ හෝ පුංචි ධනස්කන්ධේ හෝ අයින් කරලා දාලා විශාල ඥාතියින් පිරිසක් හෝ සාමාන්‍ය ඥාති පිරිසක් හෝ ඉන්න එක්කෝමත් අයින් කරලා දාලා එයා සත්‍ය අවබෝධයේ මාර්ගයට අවතීර්ණ වෙන්න උත්සාහ ගන්නවා ශ්‍රමණ භාවයට ඇතුල් වෙනවා ඔන්න ඊට පස්සේ මේ හැම සූත්‍රයකම කියලා දුන්න කාරණා ටික එකතු කරලා මෙතෙන්දි කියනවා. ආනන්දහාම. සෝ එවං පබ්බජිතෝ සමානෝ මේ විදිහට සත්‍ය අවබෝධය සඳහා ජීවිතේ කැප කරන්න ඕනේ කියලා තීරණයක් ගත් එක්කෙනා පාතිමොක්ක සංවර සම්මුතෝ විහෙරති. බුදුහාමුදුරුවෝ කිව්වේ නීති රීති පද්ධතිය නැත්නම් නීති රීති පද්ධතිය කියන්නේ සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය වෙන මාර්ගයේදී අපිට තියෙන ඇහැ කන්නාස අධි ඉන්ද්‍රියන් වචන පාවිච්චය කය පාවිච්චය පරිස්සමෙන් කරන ඉන්නවා කියලා දුන්න තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවන විදිහට. ඒකට සීල මාර්ගයක් කියලා දුන්නා. එක්තරා සමාජ සංස්ථාවකට ඇතුළු නිසා තවත් නීති රීති පද්ධතියක් තියෙනවා. පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්න. දැන් මේ මාර්ගයේ තියෙනවා නම් එතකොට අනිත් කරන විදිහටම කරන්න බෑ. තමන්ගේ මිත්‍රයෝ නලවනවාද තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තියෙනවා. මිත්‍රයන්ගෙන් ක්‍රෙඩිට් ගන්න හදනවාද නැත්නම් තත අනාගාමී බ්‍රහ්මයන්ගෙන් ක්‍රියාන් දරනවා කියලා තමන් තීරණය කරන්නේ. අනුමත්තේසු අජ්ජේසු බාදාස්සාවි. තමන් අතින් ලෝකයට පුංචි වරදක් හෝ නොකරෙන්ට වග බලා ගන්නවා. සමාදාය සික්කති සික්ඛාපදේසු. ඒවා ආදරයෙන් බාර අරගෙන ජීවත් වෙනවා. ඒ වගේ හික්මෙනවා. ආදරයෙන් බාර අරගෙන. කායකම් වචීකම් මේන සමන්නගතු කුසලයේන කුසල සහගත යහපත් වූ තමන්ට හිංසා පිණිස නොපවතින කාය වචී කර්ම වලින් යුක්ත වෙනවා. පරිසුද්ධා ජීවෝ ජීවත් වීම සඳහා අනුන් රවටන්නේ නැහැ, තමන් රවට්ට ගන්නෙත් නැහැ. සීල සම්පන්න. ඒ කියලා දුන්න ශික්ෂාපද මාර්ගයෙන් යුක්තයි. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඇහැ කන දිවනාසය සහ හම පරිස්සමින් පාවිච්චි කරනවා තියෙන නිසා. සති සම්පජඤ්ඤේ සමන්නාගතු. සතිය සහ සම්පජානේ දෙකම තියාගන්න. සන්තුට්ඨ. ඒ වගේම සත් සම්තුට්ඨීව ජීවත් වෙනවා. ඊට පස්සේ දැන් ඒ ටික ඔය කියන ඔක්කොම ශීලත් සමාද සමූහයත් එක්ක කතා කරලා ඊටත් දින්ගක් ඔබට ගිහිල්ලා උන්වහන්සේ කෙටියෙන් කිව්වා මෙන්න මේකයි කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ තෝදේය පුත්‍ර සුබට කියනවා සාතරුණයාට තරුණයා මේ මෙන්න මේ විදිහටයි ඇත්ත ජීවත් වෙන. අපි ඒවා කොහොම කියන්නේ දැන් අපි සූත්‍ර නාමයකදී මේවා ගැන සාකච්ඡා කළා සමහර වගේ වැඩිදුර සාකච්ඡා. අපි දන්නවා දැන් සාමාන්‍ය අපියෙන් කතා කරන මේ ඉන්න බොහෝ අයට තියෙන පහයි. ගොඩක් නෑ. සමහරට හතරවෙනි එක තමයි අමාරුම දේ රැකගන්න. සමහරට පහක් කඩා ගන්න හදනවා තත්ත්වයක් ගන්න යාළුවෝ ටිකක් එක්ක ඉන්න ඕන නිසා නම් ඒ කියන්නේ බුදුහන් වඩා තාම යාළුවෝ වගේ වෙන නිසා ඒකයි. එතකොට 1 2 3 4 5යි තියෙන්නේ. 4 ගොක් වෙලාවට නොදැන උනත් අයින් වෙලා යන ගතියක් තේරෙනවා. ඒක ගැන පරිස්සම් විය යුතුයි. බෝසත්වරයෙකු අතරින් අනිත් කොයි කැඩුනත් ඒක කැඩෙන්නේ කියලා කතාව තියෙන නිසා ඒක වැදගත්ම වෙනවා. මේ ශක්තිය කියන එකට එන්න පුළුවන් මේක. අර සත්‍ය අවබෝධයේ මුල් මාර්ගයට ගිය කෙනා වහන්නේ කියලා කියන්නේ. ඒවා වහලා තියන්න කැමති. හිත දෙන්නේ නැහැ. අන්න ඒ වගේ. තමන්ට තමයි විවෘත වෙනවා. ඒතකොට සත්ව ඝාතනයෙන් අයින් වෙනවා. සොරකමින් අයින් වෙනවා. ඒ වගේවා තියෙනවනේ. ඒතකොට ඒක විස්තරේ කියනවා. අයින් වෙනවා විතරක් නෙවෙයි ලෝකයාට කරුණාව ඇති කර ගන්නවා. අනිත් අයට වචන වලින්වත් කයින්වත් හිංසා කරන්නේ වචන ලියලා හිංසා කරන්නේත් නැහැ. වචන කියලා විතරක් නෙවෙයි ලියලා හිංසා කරන්නේත්. ඊට පස්සේ අපි දන්නවා ඊට පස්සේ අර වැඩිපුරම කියන මේ සමනත්වයට තුලින් ඇතුළු වෙච්ච නිසා සද්ධා දෙයානි භෝජනානි බුද්ධිත්වා විශ්වාසයෙන් අනුන් විසින් සපේන ලද දේවල් පරිහරණය කරලා මේ දේවල් කරන්න මේ මේ දේවල් කරන්න තමන් හම්බ කරලා කරන්නේ කොට එක වෙනසක් තියෙනවා අනුන් විසින් දෙනු ලබන දේ පරිහරණය කරමින් විශ්වාසයෙන් දෙන්නේ ඒ විශ්වාසයෙන් බිඳලෑමක් කියනවා නම් ඒකේ වෙනසක් තියෙන ඒක උදාහරණ තිස්සේ මේවට කියනවා තිරච්ඡාන විඥාවෙන් ජීවත් බොහොම පහත් පෙළේ ශිල්ප ශාස්ත්‍ර වලින් ජීවත් වෙන්න හදනවා කියලා. මම ඔක්කොම කෙටියෙන් කතා කරා. ඉතින් දුන්නාන් විශේෂයෙන් කියන දේ ඒතකොට මේ විදිහට සකෝසෝමානව ඒව වික්කු එවන් සීල සම්පන්නෝ මේ විදිහට ඒ උත්තම සීලස්කන්ධයේ සීල සමූහයේ එක්ක හිටියාම යුක්ත වෙලා හිටියාම න කුතෝච භයං සමුනුපස්සති යද්දන් සීල සම්මාප්ප. કોઈ පැත්තෙන්වත් එයාට බයක් තේරෙන්නේ හරියට ඒ අභිෂේක කරපු ක්‍රම ලබ ලබාගත් රජතුමාට බයක් තේරෙන්නේ වගේ බලවත් රජු. තෙන්දි අපි හැමතිස්සෙම සීපත් කරන දේ සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං පරිසංවේදේති. මේ සීල සමූහෙන් මේ සීල කොට්ටාසෙන් තේ තමන් ළඟට ගත්තාම එයාට තමන්ගේ ආධ්‍යාත්මය තුල ඇතුලේ චෝදනාවක් එන්නේ නැහැ. අනවජ්‍ය සුඛම් පටිසංවේදී Taman විඳිනවා අනවජ්‍ය නිර්වද්දකමේ සපත. මම නිවැරදි කියලා හිතන. තථාගත වචනයට අනුවත් මිනිසෙක් වෙහෙටියත් මං කාටවත් හිංසා කරන්නේ නැහැ. සත්‍ය අවබෝධ මාර්ගයට පිළිපන් කෙනෙක් වෙහෙටියට මම මටම ඇත්ත කියාගෙන ජීවත් වෙනවා කියන්නේ. ඒ අංකෝමාන භික්ඛු සීල සම්පන්නෝ හෝති සත්‍ය අවබෝධයේ මාර්ගයට පිළිපන්නේ කෙනා මේකයි මේ විදිහටයි සීල සම්පන්න වෙන්නේ අයංකෝමාන අරියෝ සීලස්කන්ධෝ මේකයි තරුණය මේ ආර්ය වූ සීලස්කන්ධය උතුම් වූ පැවැතුම් පෙළ මෙන්න මේකයි ඒ භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් වර්ණනා කළේ ඒක තමයි ඒ වගේ මහජනතාවට මේක කියලා දෙන්න උත්සාහ ගත්තා මේකේ යෙදෙව්වා මේකේ ඉන්ට් කියලා අනිවාර්යෙන් ඉන්ට් කියලා උන්වහන්සේ නිරන්තරයෙන් අවධාරණය කළා. ඉමන් ජනතං සමාදපේසි නිවේශේසි පතික්ඛාපේසි. ඊපස්සේ ආනන්දයන් කියන ඒ වුණාට අතිචේවෙත් උත්තරින් කරණීය. ඒ වුණාට මෙතනින් නතර වෙන්නේ නැහැ. තව යන්න තියෙන තකරන්න දේ බොහෝ තියෙනවා කියලා. අත්තිචේවෙත් උත්තරී කරණීය. ඊට වඩා යමක් කරන්න තියෙනවා. එතකොට අර තරුණයා කියන අච්චරියන් බොහෝ ආනන්ද අබ්බුතම් බොහෝ ආනන්ද. පුදුම දෙයක් මේ මේ ශීලස්කන්ධේම පරිපූර්ණ දෙයක් මේ தත්ත්වේ. මනුෂ්‍යත් ඉහළම தත්ත්වයක් තියෙනවා මේ. තමන් අගේ කරන එකක් කියලා කතා කරන බොහෝ දෙනා ඔය ශීලස්කන්ධයෙන් යුක්ත වෙලා මේක තමයි සත්‍යය කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට එහෙම සතුටු වෙන්නේ නැතුව ඒ කියන්නේ තුලම් මෙත්තාවතා කතම් මෙත්තාවත් දැන් මම හරි මට මේ හොඳටම ඇති කියලා නතර වෙනවා. ආය කරන්න දෙයක් නැහැ කියලා. ඒ වුණාට ආනන්ද හාමුදුරු කියනවා ඔබ වහන්සේ කියනවා අතිචේවෙත් උත්තරීකරණේ. ඒ වුණාට අර සූත්‍ර ඔක්කොම විස්තර කරාන සීල සීල ටික විස්තර කරලා ඉවිලා ආනන්දහම කියනකොට මම කියන ඒ වුණාට ආනන්දහම කියන මේ තවත් කරන්න දේවල් තියනවා කියලා එක පුදුමයක් කියලා. ඊට පස්සේ ආනන්දහඳු සමාධි ස්කන්ධය විස්තර කරනවා. මා කැමති ධර්ම සාකච්ඡාවට පිවිසෙන්නත් අපිට අවශ්‍ය ප්‍රතිපදාත්මක කරුණු වෙන අදහස් ගැටල් තියෙනවා නම් සාකච්ඡා කරමු. තථාගතයන් වහන්සේ নমස්කාර වේවා. ඒ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරන් වහන්සේට නමස්කාර වේවා. පුදුසක් උත්සාහයක් තිබුණානේ හොඳයි කල්යනා මිත්‍ර මිත්‍රයන්ගේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා හැමදෙනාටම තාම කිසි කෙනෙකුට කිසිම අදහසක් ප්‍රශ්නයක් නැහැ වගේ සත්‍යතුමානි මේ අවස්ථාව වෙනකොට මට කියන්නේ එහෙමනම් සමාධි ස්කන්ධය ඊට පස්සේ උන්වහන්සේ කියලා ඊට හතව යන්න තියෙනවා මේ සමාධි ඛණ්ඩය කියලා සීලස්කන්ධය සමාධි ඛණ්ඩය පඤ්ඤාස්කන්ධය තුන ගැන නිතර බුදුහාරේ පරිනිර්වාණයට පත් වෙලා ටික කලකින් මම හිතන මාස 3කට කලින් වෙන්ටත් ඉඩ තියෙනවා ආනන්ද හඳු සාවත්ති නගරී නිසා මට ඒක කියන්න බෑ මං හිතන්නේ හැටි රාජගහනගිරි ගොඩාක් කල් හිටියා නැත්නම් අවුරුද්දකට පස්සේ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තොදේ පුත්‍ර සුබ ඒ තරුණයා අහනවා ආයේ ඒ ගෞතමයන් වහන්සේ ඉස්ලිම්ම කතා කරපු සමාධි ස්කන්ධය මොකද්ද මිනිස්සුන්ට කියලා දෙන්න හැදුව මිනිස්සුන්ට පිහිටවන්න හැදුව මේ මහ ජනතාව ප්‍රජාව මනුෂ්‍ය ප්‍රජාව මිනිස්සු විතරක් නෙවෙයි සත්ත්ව ප්‍රජාව පිහිටවන්න හැදුව සමාධි ස්කන්ධය කියලා ඔන්න එතෙන්දි තේරුම් ගන්නට හොඳ දෙයක් තියෙනවා. අප හුඟක් වෙලාවට ඉන්ද්‍රිය සංවරය චතු පාරිශුද්ධි සීලයේ දාලා ඉන්ද්‍රිය සංවර සීල සීලයක් හැටියට තමයි කතා කරන්නේ. මෙතෙන්දි ඒක සමාධි පැත්තටයි යවේ යවා ගන්න. ඒක හොඳට මතකේ තියෙන්න ඕන. ඔයත් කතා කරනකොට කියනවා ඒක ගැන. වචන නොතේරුණත් ඒ කියන්නේ කියනවා මනසට මනසින් නේද මේක වෙන්නේ කියලා. ඒ කියන්නේ කාය වචනේ පහු කරගෙන ගිහිල්ලා එතන සම්බන්ධ වෙනවා ඉන්ද්‍රිය සම්බරට. කතංච මානම බික්කු ඉන්ද්‍රියස් ගුත්තද්වාරෝ. දැන් ආරි සමාධිය ගැන මේ කියන්නේ. සමාධි ස්කන්ධය. ඊට පස්සේ අපේක දාන්න. ඉන්ද්‍රිය සම්බරේ කියනකොට තියනවාද කියලා බලන්න. ඕන එක මේ සමාධියේ කොටසක්. සමාධියට ඇතුළු වෙන්න දොරටි අතුරු දානවා වගේ වැඩ අරින්න හදනවා. එතකොට දොරට අතුරු දාලා අරින්න හදනවා කියන්නේ ඇතුළෙන්ද හදන්නේ. ඉන් එළියෙන්ද නෙවෙයි දැන් හදන්නේ. ආරකින් ඇවිද්ද ඇති දැන් ඇතුළෙන්ද ඕනේ. ඒක ලෝකේ ඇවිද්ද ඇති දැන් මම ආතුළට යන්න ඕනේ. ඉදමානව බික්කු චක්කුණා රූපං දිස්වා ඇහැ කියන ආයතනය තියෙනවා අපිට. ඒක පොඩිවට සලකන්න එපා ඒක අසිරිමත් හැකියාවක්. හැමදාම මතක් කරන්න ওই හිස්කබල ඉහළ කොටසේ නහය කියන එකේ දෙපැත්තේ තියෙන ඒ ගුලි දෙකක් ඇතුලේ ඒ හිදස් දෙකක් ඇතුලේ. චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති. ඒ නිමිත්ත කියන එක අපි ඉගෙන ගන්න. ඒක හොඳට දන්නවා. ඔයත් ඒක සාකච්ඡා කරනකොට වැඩිපුර සාකච්ඡා කරා පසු මේ දවස්වල ධර්ම සාකච්ඡා ප්‍රචාර වෙනවා. මගේ කතාව ඇතුළත මගේ ඇගීම් නොඇගීම් එකතු කරන මන් දක්ින දෙයට. ඒක මට කොයිතරම් වාසිදායක ලෙස බලපානවද අවාසිදායක ලෙස බලපානවද කියලා එකයි කරන්නේ. අභිනන්දනයක් සිද්ධ වෙනවා. නානුභ්‍යංජනක් ගාහි ඒක වැඩි විස්තර තොරතුරු ගැන හිතට ගන්නෙ නැහැ. දැක්කම ඒක ගැන වැඩි විස්තර තොරතුරු මං මගේ හිතින් අඳින්නේ නැහැ. ඒක එන්නේ විපල්ලාසයක් හැටියටමයි. කුසඤ්ඤා විපල්ලාස නැත්නම් චිත්ත විපල්ලාස, චිත්ත විපල්ලාස නැත්නම් දිට්ඨි විපල්ලාස හැටියට එන්නේ. අසුභේ සුභන්ති, දුක්ඛේ සුඛන්ති, අනිච්චේ නිච්ඡන්ති අනත්ත්‍ය අත්තාති. ඔය හතරටයි ඉන්නේ. විපල්ලාස හැටියට. ඒ විපරීත ලෙසමයි මගේ නිමිත්ත ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි සුභේ වෙනට අසුභේ, සුඛේ වෙනට දුක්ඛේ දකින්න කියන්නේ. යත්වාදිකරණ මේනම් මොනහරි හේතුවක් නිසා චක්කුන්ද්‍රයන් අසංගතම් විහරණ හරියට පාලනය කරගත්තේ නැති ඇහැක් ඇතු ඉන්න එක්කෙනාගේ ඇතුළට අවිජ්ජා සහ දෝමනස්ස කියන දුක ගෙන දෙන අකුසල ධර්මයන් ගලන්ට පටන් ගන්නවා නම් පරිස්සමෙන් නොහිටියොත් රූපයක් දැකලා ඇතුළට අලුත් අලුතින් අවිජ්ජාව සහ ඒ කියන්නේ ආසාවෙන් කතන්දරයක් හදන නැත්නම් ද්වේෂයෙන් ඒක අයින් කරන්න හදන පැටලිලක් ඇති කරගන්න. ඒක වෙන්නේ නැති විදිහට ඇහැ ගැන පරිස්සමින් පාවිච්චි කරනවා. ඒක තමයි ගුත්තද්්වාර කියන්නේ. දොරගුළු දාගන්නවා ටිකක්. දූවිලි එන නිසා. පස්සංවරාය ප්‍රතිපද්‍යති ඒකේ සංවරය කියන්නේ කියන්නේ ඇහැට පෙනෙන දේවල් දැකලා අවිද්‍යාව හෝ දුම්නස ඒ වචන අපි දන්නවා මේ. අවිද්‍යාවට හෝ දුම්නසට යවන්නේ නෑ මනස යවන්නේ නැතුව ඒ දෙක හිතට ගලන්ට අලුතෙන් තවත් ගලන්ට ඉඩ සලසන්නේ නැති සංවරසයි ඉන්නේ. මොන වචනේ හොඳ එක? සක්කති චක්කුන්ද්‍රියං. ඒ චක්කුන්ද්‍රිය කියලා මේ පිනේ පිනෙන් ලබාගත් කුසලයෙන් පිනෙන් ලැබිච්ච මේ මිනිස්සේ ඇහැ ඇහැ කියන ආයතනේ ඒක ගන්න. ඕන තරම් ලස්සන දේවල් පාට තියෙනවා. නමුත් ඒක ඒක රැක ගන්නවා. හා මේ ඇති දැන් මං ගේ වලට යනවා. අර දුරට යතුරු දාලා දැන් ඇරලා යන්න හදන්නේ. යතුරු අරගෙන. Taman තුලට ඇතුළු වෙන්න හදන. ඒකයි මේකේ සමාධි ඛණ්ඩයට ඇතුළු වෙන්නේ. ඇතුළත් වෙන්නේ. ඉන්ද්‍රිය ගුත්තද්්වාරයේ සමාධිඛණ්ඩයට මෙතෙන්දි ඇතුළත් වෙලා තියෙන කියන එක යන්තමින් මතකේ තියාගන්න. ඒක සීලයටත් හරි නමුත් මතකේ තියෙන්න ඕන සමාධියට ඇතුළු වෙන තැන යතුරු දොර අරින්නේ ඒකෙන්. ඒ වගේම තමයි ඊට පස්සේ අර විදිහටම සෝතේන සද්දන් සුත්වා. ඔය කන කන් දෙකක් තියෙන්නේ හිල් දෙක මාසිරිමත් හැකියාවක් ඒවා මනසේ උවමනාව අනුව කැමැත්තක් හෝ මානසික උවමනාව අනුව අකමැත්තක් ඇති කරගන්න. ඒ නිසා අභිජ්ජා දෝමනස පාපක කුසල ධම්ම අලුතින් ආයෙත් කන් දෙක නිසා හිතට ගලන්න ගන්න. නැති හෝති චේතසාගේ සිතේ නතු වීමක් ඒකට ඇති වෙනවා. යලිත් ඒක ආන්න. ඒ නිසා කනට කන පරිස්සම් කරගන්නවා. සක්කති සෝතෙන් ජං කිවි එකයි. දැන් ඒතකොට මනස රකින්නවා කියන එක දැන් හින්ද අවශ්‍ය නැ එකපාරට. ආයතනය පරිස්සම් කරගන්න. ඒකයි මේ කියන්නේ. මොකද මේ ආයතන සම්බන්ධ වෙලා තියෙන රූපයත් එක්ක ඉස්සරලා. ඒ රූප කොටසක් වැඩ කරනවා. අපි කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා. fire together wire together කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ වැඩිපුර ඒ පැත්තට ගියාම ඒකට පාරක් හැදෙන පාර හැදිච්ච නිසා ඒ ගොමනාව නම් අපි තුන් ගීයක් අහන්න කැමති නැත්නම් වයලීනියක් පියනෝ වාදනයක් නැත්නම් ෆ්ලූට් එකක් අහන්න කැමති කියලා ඒ ඒ ඒ අහපු රසේට අභිනන්දනය කරපු සියසරයක් දහස්වරයක් අභිනන්දනය කරලා නම් තියෙන්නේ ඒක එනකොටම ඇතුලේ රූපස්කන්ධ වෙනස් වෙන්න පටන් ගන්නවා අපි ගැන කතා කරා මීට අනු අනුයුක්ත නුනත් පසුගිය සති කිහිපයකදී මේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ මුල ඉහළ මුල් කොටසේකදී ඇතුළේ වැඩ කරන හැටි ඒකයි වෙන්නේ. ඒ නිසා රැක ගන්න ඕනේ. මොකද ඒක ඉක්මනින් උත්තේජනයක් ඇති කරලා දෙන ඒ Taman කැමති ගීයක් නම් ඇහෙන්නේ. Taman කැමති කෙනෙක් කතාවක් නම් ඇහෙන්නේ. Taman කැමති මොනහරි ස්වර කැමැත්ත මොන හරි එනවනම් ඒවට කැමැත්තක් දක්වන. ඒක එන්නේ අර කන විසින් උත්තේජනය කරන ස්නායු පද්ධතියේ විසින් ඒ අර නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හදලා තියෙන හින්දා ඒවට ඉක්මනින් යවා ගන්න පුළුවන් පැත්තක් හදලා තියෙනවා. පෝටි ප්‍රකෝඩ වේගයේ තත්පරයට හැතම දේශීය චිත්‍ර වේගයකින් ඒක ඉක්මනින් යනවා ඒතකොට. කොහොමද පාරක් හදලා දීලා තියෙන්නේ ඒක ඒ නිසා මේක රැක ගන්න ඕනේ. ඒක රැක ගන්න ඕනේ නිසා. ඊට පස්සේ දිව. ඒක අපි දන්නවා දැන් කනටත් වඩා දිව කියන එක කොයි තරම් ඒක තේරෙන්නේ නැහැ මුද්ද මේ ශාරීරිය පවත්වාගන්නට දිව විසින් ලොකු උදව්වක් කරන හින්දා. දිව නැත්තම් ශරීරයේ තියාගන්න බෑ. නිසා ඒවා මේ පැවැත්මේ තියෙන මූලිකම ගති ටික. ඒ නිසා පුරුදු වෙච්ච රසයක් තියෙනවා. දැන් හෙලයෝ නම් හෙලයන්ට පුරුදු වෙච්ච මිරිස් ලුණු මිරිස් රසයක් තියෙනවා. පොල් කිරි රසයකට පුරුදු වෙලා තියෙනවා. තේ රසයකට පුරුදු වෙලා තියෙනවා. ඒකත් එක්ක එතකොට ඒ දැන් දැන් තියෙන හෙල ඇඟක්නේ. ඒ නිසා ඒ ඇඟ ඒදිය පුරුදු වෙච්ච විදිහක් තියෙනවා. ඒක තමයි නාම රූප පුරුදු වෙලා තියෙනවා කියන්නේ. ඇඩික්ට් වෙනවා කියන්නේ. ඒතකොට ඊට වඩා වෙනස් වෙනත් සංස්කෘතියක වෙනත් භෞගෝලීය ස්වරූපයකින් ඉන්න කෙනෙකුට ඒක වෙනස්. මිරිස විසක් ඒත්ත. ලුණු මිරිස විසක්. වගේ දැනෙන. ඒ නිසා මේක රැක ගන්න ඕනේ කියන්නේ ඒ ඒ ඒ ඝාන ඉන්ද්‍රිය විසින් මගේ ස්නායු පද්ධතියේ විශාල කොටසක් උත්තේජනය කරන තත්පරයක් ඇතුළත. විශේෂයෙන් කැමේදී දැන් අර කනින් ඒවා ගත්තාම විශාල ඇහෙන් ගත්තාම තමන්ට තේරෙන නොසන්සුන් බවක් නොතේරෙන අර දවල්ට ගිහින් පත් වෙන රැයට දුන් දානවා කියන தත්ත්වේම ඊට පස්සේ නොදැනුවත්ම ඇයි මේ මගේ මනසේ නොයහපත් බව මගේ මනසේ ඇවිසිල්ල මේ අපි පාවිච්චි කරන වචනයක් තියෙන්නේ ලද්දබනද වචනයක් අසහනකාරී කියලා ඒ தත්වයක් ඇති වෙනවා රෙස්ලස් ගතියක් ඒ ආවේ අර වැඩිපුර රූප සද්ද යවපු නිසා ඒක තේරෙන්නේ හුඟක් වෙලා රූපහානි බල්ල හිටපු නිසා තමයි ඒක තියෙන්නේ. ඒ ඒකම තමයි ඒ ගත්ත ඒ ඒ කිලෝ වලින් බර මනින්නේ නැහැනේ රූප සද්ද ටික. නමුත් ආහාර දැන් බලන්න පුළුවන් කිලෝ වලින් මනින්න නිසා ග්‍රෑම්ස් වලින් ඒ රසායන එක එක දේවල් දැම්මහම ශරීරය වෙනස් වෙන හැටි චර්යාව වෙනස් වෙන හැටි දැන් කැෆීන් වගේ දෙයක් දැම්මොත් චර්යාව වෙනස් වෙන හැටි සිතිවිලි පවා වෙනස් වෙන හැටි ඒවා තේරෙන්නේ ඒ වගේම තමයි ඇහැ කන දෙකින් වෙන්නේ. අර ශරීරයට කැම දානකොට පිරෙන ගතියෙම අසහන ගතියෙම ඒක තේරෙන්නේ වැඩිපුර ගත්තාම ඒකෙන් තියෙන தત્ත්වය තේරෙන්නේ මොකද ශරීරය පාවිච්චි කරන්නට ස්වභාවයෙන් ඒක අවශ්‍ය නිසා. අවතර රූප ශබ්ද වලින් ඇති ඇති කරලා දුන්න නොසන්සුන් බවට සමාන දෙයක් තමයි ආහාර වලින් අපිට අතුල් කරන්නේ. ඊට පස්සේ ඝානත් එහෙම ඒ ඒ ඝානය අනුව තමන්ගේ චර්යාව වෙනස් කරගන්න ඊට පස්සේ බැඳීම් ඇති කරගන්න ඒක හැටියක් ඒක තේරුණාට ඒ ඒ ඒ ගන්ධය පුරුදු වෙනවා ඊට පස්සේ ශරීරේ පුරුදු වෙන දෙයක් තමයි රසය සහ ගන්ධය. දැන් චූටිම උදාහරණ ලාබාලම උදාහරණයක් ගත්තොත් බල්ලන් ඉන්න ගෙදරක ඒ අත්තන්ට ඒ බල්ලාගේ ගන්ධය තේරෙන්නේ නැහැ ඒකට පුරුදුල නැහැ. නමුත් ඒව නැති කෙනෙක් ගියොත් එහෙම යාට තේරෙනවා ඒකේ තියෙන ගන්ධය තේරෙනවා. ඒකේ වෙනස තේරෙනවා. මොකද අර පුරුදුල නැහැ පුරුදු වුණාම ඒක තේරෙන්නේ. ඒ වගේ තමයි මිනිස් ගන්ධයන් ස්ත්‍රී පුරුෂ ගන්ධයන් උනත් ඒ විදිහමයි. ආහාර ගන්ධයනොත් ඒ විදිහමයි. නිකේටින් ගන්ධේනුත් ඒ විදිහමයි. කැෆේන් ගන්ධයත් ඒ විදිහමයි. එතකොට මේකෙන් මේකෙන් කරලා තියෙන මගේ දොර අරගෙන මගේ ඇතුළට යන්න දෙන්න මීන්දියන්. ඒ සතම චක්කති ගානින්ද චක්කති ජීවින්දන් කියන්නේ. ඒ පිනෙන් තමයි ලැබුණේ. නමුත් ඒවා අවිජ්ජා සහ දෝමනස්ස ඇතුල් වෙන්න දොරවල් ඒවා. තියෙන අවිජ්ජාවට තවත් පෝර වැටෙනවා. අභිජ්ජා පුස්තකාලේ පොත් වැඩි වෙනවා. දෝමනස්ස පුස්තකාලේට පොත් වැඩි වෙනවා. නැත්තම් ඒ රසවරකේ පිරෙන අභිජ්ජා රසවරකේ පිරෙනවා. දෝමනස්ස රසවරකේ පිරෙනවා ඊට පස්සේ. ඩවුන්ලෝඩ් වැඩි. ඒක වෙන විදිහකට කියනවා. ඊට පස්සේ රක්කිත කායින කායේන පොට්ටබ්බම් පුසිත. ජීවහාය රසං සායිත්වා කායන පොට්ටබ්බම් පුසිත. මේක සමාධික්ඛන්දයට දැම්ම දැන් සීලක්ඛන්ද ඉවර කරලා. ඒක විශේෂ දෙයක් මේ මේ ධර්මයේ මේ මේ කතාන්දරේ සුතමේ සහ චින්තාමේ තමත් නෙවෙයි. අන්න පරතෝ ഘോഷෙන් තමයි මුල්ම පියවර උදා වෙන්නේ. නමුත් ඉන් ඔබට යෑමක් තියෙන තත්ත්වයකට මනස ඇති කරගන්නට වෙනවා. කායේන පොට්ටබ්බම් පුසි. හැමත දැනෙන ගැතියි. ඒක අපව වහගෙන ඉන්නේ අපිට නොතේරෙනවාට. අපි හිතනවා මේ අපි යාට මෙයාට අර අරකට මේකට ආදරෙන් සයක වෙන්නේ කියලා ඒක නෙවෙයි මේ හැම විසින් උත්තේජනය කරලා තියෙනවා පුටුව පළස එයා කන්ඩිෂන් එක වාහනේ කාර් එක අඳින ඇඳුම මේස් එක සිල්ක ඇඳුම් ඒ ඔක්කොම එක ඒකේ තමන්ට දෙන විදිහක් තියෙනවා. ඊළඟට ඒකේ ප්‍රජනන උදසා තියෙන විශාල බලවේගයක් මුළු විශ්වයේම දොස් කියනවා නෙවෙයි දොස් කියන්න අවශ්‍යත් නැහැ. ඊළඟට එන මේ විරුද්ධ ලිංගික ස්පර්ශයට ඇතුළු කියන්නේ. ඒවා හැම විසින් ඒ ඒ ස්නායු පද්ධති ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒක ඉක්මනින් යන මොලේට. ගිහිල්ලා උත්තේජනය කරනවා 100ට කෝටි ප්‍රකෝටි වාරයක්. ඇටම් බෝම්බයක් දැම්ම. දැන් ලුණු මේසක් කෑවා වගේ නෙවෙයි. කැෆීන් ටිකක් කෝපි ටිකක් තේ ටිකක් අහට වැඩි දාලා හරි දාලා ලංකාවේ ක්‍රමයට හරි බිව කියන එකට වඩා ඒකෙන් වෙන්නේ පොඩි පිපිල්ලක් සතිඤ්ඤයක් වගේ මොලේ ඇතුලේ නමුත් ස්පර්ශකාමී විසින් සාල පිපිල්ලක් ඇති. ඒ නිසා තමයි සමාධියට යන්න බැරි. නිසා තමයි ආනන්දහාන උතෝදේය පුත්‍ර සුබතරුණයාට කියන්නේ මේ මේ තෙන්දි මේක තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා හැමතිස්සෙම මේක අගේ කරලා කතා කරා වන්නවාදී අහෝසීතත් මේ පරිණිරවාණ පත්‍ය තථාගතයන් වහන්සේ මේ ගැන හැමතිස්සෙම වර්ණනා කරලා කතා කළා මහ ජනතාවට කියලා දුන්නා තේරුම් කළ දෙන්න උත්සාහ ගත්තා ඒකේ තියන්න හැද ඒකේ පිහිටවන්නම හැදුවා. මේකට එන්න මේකට එන්න කෝටි ප්‍රකෝටි සරයක් කියලා දෙනවා. මේකට එන්න. මට තියෙන හැබැයි excuses ඕන තම righteous excuses තියෙනවා. ඒවත් තේරුම් ගන්න. ආත්මදේශය ඇති self hatred ඇති කරගන්නව නෙවෙයි එහෙම නොකරනවා. එතෙන්දි බුදුහාරු පැත්තට බාර වෙන්න. self hatred. ඊළඟට මනෝ මනෝ ඉන්ද්‍රියක් බව මතක තියාගන්න. ඇහැ බහලා ඉන්න පුළුවන් වගේ මනෝ වහලත් ඉන්න පුළුවන්. අපි ඇහැ වහගෙන කන වහගෙන ඔක්කොම වහගෙන නිදක් නිින්දට යන්නේ මනොත් වැහෙන සමහරලා. ගැඹුරු නිින්දේ. ඒ ජීවත් වෙනවානේ. පාන්දර නැගිට්ටාම තපාන්දරයි නැගිටිනකොට තමයි මනොත් එන්න පටන් ගන්න. ඉන්ද්‍රියන් අන්න. කායින්ද්‍රයන පොට්ටබ්බැල්ල ඔන්න මනෝෙන්ද පටන් ගන්න. ඒතර දන්නවා මේ ඇඳේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඔන්න මනෝ තමයි ඊට පස්සේ සංඥානෝ දෙන්නේ ආදම් වැඩට යන්න ඕනේ. තත්මදින්තු නාන කාමටික්කයන්ට කියන ශරීරයේ දෙන ශරීරයේ මුත්‍රාශය එහෙම දෙන සිග්නල් ඒ අනුව එක්කන් යනවා. ඉතින් ඒ ඊට පස්සේ තමයි මනෝ ඉන්නේ. මනෝට එන සංඥා දැන් ඩයපර් එකක් දැන් නැහැ නේ පුංචි කාලේ වගේ නැත්නම් වයසට ගියාම ඒ පැත්තට යනවා. ඒ ඒ මනෝ විශ්ින් එක හදලා සංඥා වේදනා විශ්ින්. වේදනා විශ්ින් සංයං වේදේති සංසංජානාත. ඒක තමයි නැගිට ගමන් තමන්ට තේරෙනවා නම් එහෙම තමයි වෙන්නේ. මම මේ පොඩි උදාහරණයක් ගත්තේ ගොරෝසු දැන් අපි තුනාන කමට යන්න ඕන වතුර ගොඩක් බීලා තියෙනවා කියලා. ඩයබටිස් තියෙනවා. අපි හිතමු මම දන්නේ මේකේ පිරලා තියෙන මොකද්ද කියලා මට දැනෙනවා දන්නේ හින්දා වින්දනයක්. ඒ මාංශ පේශි පද්ධති ස්නායු පද්ධති කියන මේක දැන් මුත්‍රාශයේ ඒ බ්ලැඩර් එක කියන එකේ පිළලා තියෙන එක අයින් කරන්න ඕනේ කියලා. ඒ වැල්ස් විසින් මට දෙනවා සංග. එතකොට දැන් එතකොට යම් වේදේති සංසංජාන. එතකොට දන මෙතෙන්ට මායා යුතුයි කියලා. ගෙදර නම් ඉන්නේ ඒ ඒ දාන කාමර දිහාවට යවෙනවා. ඉබේම යවන. ඒ හදලා තියෙන්නේ එහෙමයි ශරීරය. නාම රූප පද්ධති. ඒතර ඔන්න මනෝ ඇවිල්ලා ආයෙත් වැඩ කරනවා. ඒතර චක්කුසෝත ගාන જીවහා කාය වගේම මනෝ ඉන්ද්‍රියක් කියලා මනෝට ලොකු තැනක් දෙන්න අවශ්‍ය නැහැ. මනෝ නැතු ඉන්නවා අපි. පැය හතක්, පැය හයක් සමහර පැය හතරක්වත් මනෝ නැති ඉන්නවා. ඊට පස්සේ තමයි මනෝ පාවිච්චි කරන්නේ. මනෝ පාවිච්චි කරනකොට තමයි අපි අපේ ගොත්කම කියන එක, අපේ දැනුම කියන එකේ මනෝ පාවිච්චි කරන ක්‍රමය. වියන්ද පේන්න දන්නකෝ ඇඳුම් පැනඳුම් හදාන්ට හරි ගේ සුද්ධ පවිත්‍ර කරන්ට හරි ගණන් ඉලක්කම් ඩිජිටල් වැඩ කරන්ට හරි ඒ ඕන එකට මනෝ ඉන්ද්‍රිය තමයි මේ පාවිච්චි කරන නාම රූප එකතු කරගෙන ඉතින් ඒ ටික වහන්ති ගෙන ගැනීම සමාධියට ලං වීමක් එතෙන්දී එතෙන්දි කියන මේ වචන අපි ඉගෙන ගන්න මේ ලෝකයට කියනවත් අනිත්‍යයට කියනවත් ඊළඟ දවසේ ප්‍රචාරය කරනවත් නෙවෙයි මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති රක්ඛති මනින්ද්‍රියං මනෝ ඉන්ද්‍රිය මන මනෝ ඉන්ද්‍රියක් මනෝත් රැක ගන්නවා මනෝත් පරිස්සම් කර ගන්නවා මනෝට එක එක જાති හිතන්න දෙන්නේ මනෝ හිතන්නේම ඇහැ කන දිව නාසය අරවා දුන්නේවත් එක්කම තමයි සංඥා වේදනත් එක්කයි ඒ කියන්නේ මනෝ නැතිව ඉන්න පිළිවක් මනින්ද්‍රිය සංවරං ආපජ්ජති මනින්ද්‍රිය සංවරයකට තමන් ඇතුල් වෙනවා ආපජ්ජති කියන්නේ ඒක බුද්ධමන්දන් තීන කරන් තියෙන්නේ තථාගතවරයෙක් ලෝකෙ පුදුනා මට මේ ශ්‍රද්ධාවක් ලැබුණා මෙයානම් හරි තමා මේ කියන හැටියට මේ දැකලම කියනකොට තවත් ආදරය ඇති වෙනවා ඔව් මම ඉතින් ආයෙත් ඔය ඇති කියලා හිතනවා ඔය ඇති කියලා හිතනවා ඊට පස්සේ එතකොට වෙනම අකනිතා ලෝකයක් නැවෙන අය තමයි. ඊට පස්සේ සෝ ඉමිනා අරියේ නින්දිය සංගරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසයේක සුඛම් පටි සංවේදේති. ඒ වචනේ හොඳ අර අනවජ්‍ය සුඛේ වගේ මින්ද්‍ර සංවරෙන් අපි නිරන්තරයෙන් ඉගෙන කියනවා අභ්‍යාසයේක සුඛයක් කියන්නේ නොගැලීමේ නොතෙත් වීමේ සුවයක් විඳිනවා කියන්නේ. අභ්‍යාසයක සුඛී කියලා. අලුතින් එන්නේ නෑ කෙලෙස්. ඒතර කෙලෙස් කියන වචනේ හොඳ නෑ අපි කයින් කරනවා. අර අභිජ්ජා සහ දෝමනස්ස කියන ඒවා අලුතින් ඇතුළු වෙලා තෙත් කරන්නේ නෑ චිත්තේ. එවං කෝ මානං භික්ඛුන්දේසු ගුත්තද්වාරෝ හෝති ඉන්ද්‍රයන්ගේ දොරවල් වහලා තියෙන ඔන්න ඔය විදියටයි. එතකොට සමාධි සම්පදාවේ මුල්ම කොට. ඊළඟට සති සම්පජාන. සති සම්පජාන්‍ය අග දක්වාම යමයි කියලා අපි ඉගෙන ගත්ත කියලා දුන්නා. කියාගත්ත. සතිය සහ සම්පජානය පැතිරලම යනවා. මෙතෙන්දී යන්තම් මේ පුංචි මේ ඒ ට්‍රිපල් ඒ බැටරි එකකින් තියෙන පුංචි ලයිට් එකක් වගේ දැන් තියෙනවා. නමුත් ඒක විශාල ෆ්ලඩ් ලයිට් එකක් වෙලා යම අන්තිම දුක්ඛේ ආසව තේරුම් ගන්න ආසවක්ඛේ ඥානෙ දක්වා දුක්ඛේ තේරුම් ගන්න. දැන් මේ තැන් තැන් වලට එකකින් තෝචවලින්නේ හැබැලමිට දිගෑරෙන හැටි ඇහත් කැරකෙන හැටි ධනිෂ්‍ය දිගෑරෙන හැටි ඕගෙන දැන් කතා කරන කකුල ඉස්සෙන හැටි කකුල වම් කකුල දකුණු කකුල කියලා. ඒවා පුංචි පුංචි දේවල්. ඒ වම් කකුල් වම් කකුල් දකුණු කකුල් කියලා જાතියක් අනිමිත්තව පහු කරගෙන ගිහිල්ලා චලනයක් විතරක් චලනයක් විකාරයක් ඇරෙට පෙන්න ෆ්ලඩ් ලයිට් එකක් වදින්නේ ඒ ඒ සති සම්පජාන්නේ. ඒක අගේ කරන්න ඕන නිසා. ඊට පස්සේ තරුණයාට කියන තරුණයා දැන් මොකද්ද බුදුහාමර කියලා දුන්න සති සම්පජාන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්ත ඇවිදිනකොට ශරීරයේ චලනය කරගෙන අපි කියන ඉස්සරහට යන පස්සට යනවා කියලට මේ කුළු ඇටේට අර ෆීමර් එක සම්බන්ධ වෙලා ඒක සැරකෙනවා එක්තරා තාලෙක ජොයින්ට් එක. ඒ කන්න රත් එක සම්බන්ධ වෙලා මාංශ පේශිත් එක්ක සම්බන්ධ වෙලා චිත්තයත් එක්ක උදව් කරලා ඒ ඒ ඉස්සර කැරකෙන විදිහක් තියෙනවා ඒ ඒ සම්දිය සොකට් ඒක ජොයින්ට් එකක් තියෙන එතන. ඒක ඒකට මම කියන ඉස්සරහට පස්සට යනවා කියලා. ඒක තමයි අට්ටික සංඥාවත් එක්ක බැලුවොත් එහෙම ඉක්මනින් යා ගන්න පුළුවන් ධාතු මනසිකාරයත් එක්ක ශුන්‍යතාවයට අනිමිත්තේට. ඒ නිසා මේ සත්‍ය සම්පජාන්නේ බොහොම මේ පාර කපන තන සත්‍ය අවබෝධයට. ආලෝකිතයි ලෝකිත. ඇහැ පාවිච්චි කරනකොටත් ඉන්ද්‍රිය සංග්‍රහයට උදා වෙනවා. හැපාච්චි කියනකොට මොකද්ද මේ කරන්නේ කියලා සම්පජානකාදී හොත්. සම්මිංජිතේ පසාරිතේ. ඉන්ද්‍රියන් මේ ශාරීරියේ තියෙන හන්දිපත් වලින් අකුඩු කරනකොට විගාන වැලමිට හන්දිය ඊට පස්සේ උරහි සංදි තියෙනවා ඊට පස්සේ කශේරුකාවලත් සංදි තියෙනවා නැමෙන්න පුළුවන් ගතියක් තියෙනවා ඇට්ලස් වගේ උඩ ජොයින්ට් එකෙන් ඔළුව කියන එක එහාට මෙහාට හරවන්න පුළුවන් දෙපැත්තට එතනක් තියෙනවා. ඇඟිලි පුරුක් කළා ඩිජිස් කියලා කියන ඒ වගේ තියෙනවා. දිග ඒ කවුරුත් කරන අය. වඳුරොත් කරන අපිත් කරන. ඒකේ ලැබපු රූපේ හැටියට ඒ දිගෑරිල්ල වෙන්නේ. සම්මිංජිත ප්‍රසාරිත. සංඝාටිපත්ත චීවර දාන. ඒ සිවුරු අඳින පළඳින නැත්තම් කලිසම් කම්ස සාරේ සායවල් ගවුම් ටයිකෝ මේ සඳින පළඳිනලාට ඒක එහෙම වෙනවා. ඔර්ලෝසු බඳිනවා නම් ඒවා එන්නේ. ඊට පස්සේ උච්චාර අසිතේ පීතේ කායිතේ සායි. කෑම කනකොට බොනකොට වතුර බොනකොට. උච්චාර පස්සාව කම් සම්පජානකාරී හෝති. ඒක නානකාමරේට ගිහිල්ලා ඒ කරන කටයුතු වලදී ඒක දැනෙන්නේ නැහැ. ඒකේ හඬවල්, ඒකේ විදියල්, ඒකේ විදිය සම්පූර්ණ තේරුම් ගන්න. ගතේටි තේනිසින්නේ සුත්තේ ජාගිරුත්. නිදන්ඩ යනකොට මේක දිගහැරලා තියෙනකොට හිටගෙන ඉන්නකොට ඇවිද්දවන. තුන්හි භාවී පව සම්පජානකාරීකමක් ඇති කරගන්න. ඒවං කෝමාන මේ විදිහටයි තරුණයාණෙනි තරුණ මහත්මයා මේ විදිහටයි භික්ෂුව කියන එකන නැත්තම් සත්‍ය අවබෝධය සඳහා හිතාගත් ඇත්තා වූ ඇත්ති සති සම්පජන්යෙන් සමන්වාගත වේ. සම්මා සම්බුදු සරණයි අපත් කැමති දහම් මසන්ද තම් කවම කියා දෙන්න කාට බුදු සරණයි හැමදෙනාටම තෙරුවන් සරණයි අවසරයි සතියේදී වහිත කල්යනා මිත්‍රෝ දීපත් නොවිත් නිසා කාලොත් මම හිතුවා මේ යම් කිසි ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන අර විදේශ සංවර අපි සාකච්ඡා කරපු නිසා මට අහන්න ඕන කම තිබුණේ දැන් අපි ආම ලෝකේ දැන් ඉන්දිය සංවරය සම්බන්ධයෙන් අවබෝධයක් අපි මීට කලින් සාකච්ඡා කළා තියෙනවා. එන්නේ අපි ඉන්දියාවට කලාදී වශයෙන් දැන් අර අපිට කලින් සූත්‍රවල සාකච්ඡා කළ මනෝකාය කියන එක අපි යම් යම් තාක් දුරකට සාකච්ඡා කරා ඒ වගේම ඒක තේරුම් ගන්න උත්සාහ කළා ඒකද මනෝකායේදී අපිට මේ ඇස වගේ දේවල් ඉන්තියන් කියනවා ඇස කන ඒවා ඊටත් වැඩිය රිෆයින්ඩ් ඒවා තියෙන බොහොම විචිත්‍රයි එතකොට එතනදිත් ඉන්දිය සංවරයක් අදාළ වෙනවද මොකද මේක මම හිතන්නේ ටිකක් හිතට විචිත ප්‍රශ්නයක් කාලයක සැරයක් මොකද එතනදී සමහර වෙලාවට හිතනවා අකුසල් ඒ වගේම පැත්තට යවෙන්න පුළුවන් කියලා ඒකට මදාල වෙන තවත් දෙයක් තමයි දැන් මේක මගේ පෞද්ගලික මට තියෙන ප්‍රශ්නයක් ඒ වගේම අත්දැකීමක් වශයෙන් දැන් අපි මට දැන් තම සතිය ටිකක් වැඩි කර වෙන කාලෙක වෙලාවට අපිට දැන් රැළ ඉඳ ගියාට පස්සේ හීනයක් දකින්නවා නම් එතකොට අර ඒක හීනේ දකින්න හීනයක් කියන එක දැන් දන්නවා දැන් හීනයක් දකින්න නම් අපිටම ලස්සන පලාතක හරි එහෙම නැත්නම් ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට මේ මම දකින්නේ හීනයක් කියන එක දන්නවා. ඒකට අදහසක් වෙන එක සැරේට මම මේ හීනයක් දකින්නේ කියන එක. ඒක අදහස ආවට පස්සේ එතකොට ලොකු ෆ්‍රීඩම් එකක් දැනෙනවා. මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අදහසක් එනවා මේ කාමයට. මේ හීනයක්නේ මට එන්න ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ලොකු ෆ්‍රීඩම් එකක් වගේ එනවා. එතනදී දැන් ඉතින් ඇත්තකල එහෙම කියලා ඉතින් කියන්න බෑ හැබැයි ඒ තේල ඒවා සබ්බැහැල ඒවා ඔක්කොම තියෙනවා දුවන ඒවා ඒ නෙමෙයි ගන්ධ සුවඳ ඒවත් තියෙනවා එතකොට ඒ වගේ වෙලාවක කොහොමද එහෙම ඒකමයි අකුසල් වෙන්න පුළුවන්ද එකක් අනිත් පැත්තෙන් ඒ දෙකවරක් අදාළ වෙන්න පුළුවන්ද කියලා ඒ වගේ ප්‍රායෝගික පැත්තකින් අහන්න ඕනකම තිබුණේ අනිත් සඳහන් කළ ගණන් සත්‍යකම බොහොම පැහැදිලිව අපිට විස්තර කරා මේ කලින් සූත්‍රවල අදාළ වගේ විශේෂිත ප්‍රශ්නයක් නෑ දලුවත් තමයි මේ සම්බන්ධයෙන් යාළ මිත්‍රින්ට කාටරි අත්දැකීමක් හෝ යම් කිසි ආකාරයක ඒක ගැන පැහැදිලි කිරීමක් කරගන්න දෙන්න පුළුවන් නම් බොහොම පිං පෙරගත් සරණයි. ඔව් කවුරු හරි මේ පිළිබඳ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. වෙන තමන් තියෙනවා නම් ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් ඉදිරිලුක් මහත්මයා ඉදිරිපත් කරපු කාරණාවන් සම්බන්ධව. අවසරයි සත්‍යතුමනි අර මේ මනෝකාය පිළිබඳව නම් ඒතරම් අදහසක් නැහැ. නමුත් අර සිහිනයක් දකිනකොට ඒ ඇති වෙච්ච සිද්ධිය එහෙමත් නැත්නම් මේ දකින්නේ සිහිනයක් කියන හැඟීමක් එන එක මටත් දැනලා තියෙන අවස්ථා තියෙනවා. හැබැයි මම හිතනවා එතනදී මම සුහිණය දැකලා එතනින් එතනින් එතනම ඇහැරිලා තමයි ඒක දකින්න සිහිනයක් කියන එක දැනගන්නේ. ඔස්සලාවට ඒ විදිහටයි තේරෙන්නේ. මම එහෙම කිව්වේ ඒක අතකින් තමයි මේ ඒ විදිහටයි මට දැනෙන්නේ. සමහරවිට අපි එක නිවසේ සිටින අය වෙන වෙන කාමරවල හෝ වෙන්න පුළුවන්. ඒ අයව සීනෙන් දකින අවස්ථාවලදී ඇතැම් විට තේරෙනවා මේ දකින්න හීනයක් මොකද මේක වෙන්න බෑ මේ අහවලා අහවල් කාමරේ ඉන්නවා කියන වගේ හැඟීමක් එනවා. එතකොට ඒ එන්නේ හැබැයි මට හිතෙන හැටියට මේ සිහින් අවදි වෙච්ච ඒ මොහොතකට හරිය යම් කිසි අවදිවීමක් වුණාට පස්සේ එහෙම වෙන්නේ නැත්නම් සිහිනේ තුලදිම ඒ වගේ වෙනසක් දකින්න අමාරු බවක් තමයි තේරෙන්නේ දැනට ඒක තමයි ඒකත් කරන් තියෙන අනිත් එක ලොකුමාත්මයා කියෝ වගේ මේ සූත්‍ර ගණනාවකදීම සීල සම්පදාව ඒ වගේම මේ සමාජ සම්පදා ආදී වශයෙන් අපි ගොඩක් දුරට සාකච්ඡා කරපු නිසා ඒතරම්ම ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්නේ නැති බවක් තේරෙනවා. නමුත් ඉන්ද්‍රිය සංවරය ගැන නම් කියනකොට හැමදාම කොච්චර ඇහුවත් ඇති හිතෙන මාතෘකාවක් නෙවෙයි. ඒ තරමටම මගේ ඉන්ද්‍රිය අසංවර වෙනවක් තමයි මට දැනෙන්න තියෙනවා. ඒකින්ද මේ අහන හැම වාරයක් පාසාම ධර්ම මාර්ගයට කරන උනන්දුවක් ඇතිවත් ඒ වගේම අපේ ඉන්ද්‍රිය අසංවර වෙන තැන් අඳුනා ගන්නත් ඒ වගේ මිදෙන්නත් මේ ධර්ම සාකච්ඡාව පුදුමාකාර විදිහට ප්‍රයෝගී වෙනවා කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඒ වගේම අද මතු කරපු විදිහට මේ සමාධි සමාධියේ පිණිස ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඒ ඒ ගොන්නට කොහොමද ඉන්ද්‍රිය සංවරය දාන්නේ කියන එක නම් හොඳටම පැහැදිලි වෙනවා ඉන්ද්‍රියන් සංවර නොවනා සාහල් අර මේ වැස් වෙනවා මේ ආස්තව කෙලෙස් ධර්ම වැස් වෙන ගතියක් තියෙනවා හිත වෙන වෙන පැති වලට යන ගතියක් තියෙනවා ඒක දැනෙනවා ඒකෙන්ද ඒක සමාධි කොටසට ඇතුළත් කරේයි කියන එක මම හිතනවා ප්‍රායෝගිකව දැනෙන දෙයක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඒරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසරයි සත්‍යජිත්තුමනි ඇතෙම අර ඉන්ද්‍රිය සංවරය ගැන විස්තරාත්මකව කතා කරනකොට අර මන ඉන්ද්‍රියක් වශයෙන් සලකලා මන ඉන්ද්‍රියත් සංවර කරනවායි කියලා කියන තැන වෙන තැන ඒ කියන්නේ එතකොට සමාධියට එතන හේතු වෙනවායි කියන එක ගැන මම හිතන්නේ පැහැදිලි විස්තරයක් තවදුරටත් කරන්න පුළුවන් නම් අපි කාටත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතෙනවා මොකද මන ඉන්ද්‍රිය අවදි වුණොත් අරමුණක් ඉදිරියමයි නේද? ඒතර අරමුණක් කෙරෙහි යොමු වීමක් එතන තියෙන්න ඕනේ නේද කියලා දැනෙන ගතියක් තියෙනවා. ඉතින් එතන තව දුරටත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං ඒක තවත් විස්තර වෙන්න ඕන මොකද්ද කිව්වේ කියන එක. මනින්ද්‍රිය වැඩිපුර බලපාන අරමුණු වල කිව්වේ. ප්‍රශ්නය තව විස්තර වෙන්න වෙනවා. එහෙමයි සදජිතුමනි කියන්නේ මන ඉන්ද්‍රිය දැන් අපි දැන් මේ මෙච්චර වෙලා කතා කරපු දෙයම අවස්ථාවක් ගත්තොත් මන ඉන්ද්‍රිය නිශ්ශබ්ද වෙන බවක් නිහඬව කරන බවක් කිව්වේ අපි නිින්ද කියන අවස්ථාවත් එක්කනේ ප්‍රායෝගිකව ගත්තොත් ඒ කියන්නේ අපි නිදි නැත්තම් නිදි නැත්තම් අපි අනිත් ඉන්ද්‍රියන් පහම අපිට පාලනය කරගත හැකිවත් මන ඉන්ද්‍රිය අපිට පාලනය කරනගෙන් නිහඬ කරන්න විදියක් නැහැ කියලා මට තේරෙන්නේ මට දැනෙන්නේ මොකද නිින්ද නිින්ද කියන අවස්ථාවේදී තමයි මන ඉන්ද්‍රිය එහෙම අපිට පාලනයකින් යුතුව නිහඬ කරන්න පුළුවන්. අපි අර දැන් අර ඉස්ලා මහත්මයා කතා කරා හීන ගැන. එතකොට මේ දෙවෙනි අවස්ථාවේදී කියවෙන්නේ හීනේදී තමන් හීනයක් කියලා දැනගත්තා කිව්වා කියන තැන මට තේරෙන්නේ ඒ කියන්නේ මන ඉන්ද්‍රිය අවදි වෙලා අපි අස්තරලා නැගිටලා කයින් නැගිටලා නැති වුණාට මන ඉන්ද්‍රිය අවදි වෙලා ඒ මොහොතේ කියලා මට හිතෙන්නේ. ඉතින් අපි ඒකත් ඒ පැත්තකින් තියලා මේ මන ඉන්ද්‍රිය පාලන අපි අවදිව ඉන්නවනම් මන ඉන්ද්‍රිය ක්‍රියාත්මකයි. ඒ කියන්නේ වේදනා සංඥා ඒ කියන්නේ ධම්ම එක්ක ගනුදෙනුවක් තියෙනවමයි. ඒතකොට ධම්ම වලින් යම් අරමුණක් ඇතුවමයි මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාත්මකභාවය යම් පාලනයකට නැතිලා නිහඬ වෙනවනම් ඒ නින්දේදී පමණයි නේද කියලා මෙන්න මේ අදහසනේ මම මේක ඇහුවේ. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාරය. දැන් ඒ මේක අපි බලමු තවදුරටත් හොඳ. බොහොම හොඳයි. ඒ කරුණ ටික හොඳයි. එකක් ප්‍රමාදෙන් ඇහැ වහනවා වගේ මනෝ වහන්න බෑ. මනෝ වහන්න තියෙන ක්‍රමයේ බුදුහාමුදුරු එකක් කියලා දුන්නම්. දැන් කතන්දර හදන්නේ විතක්ක ਵਿਚාරත් එක්කනේ. විතක්ක සහ ਵਿਚාරත් ගත්ත විතක්ක තමයි පටන් ගන්න. රාගයට පිළිතුරක් ලෙස රාගය කියන රාගයට සීල් තප්තියන්ට අසුබ සංඥාව පුරුදු කරන්න කිව්වා. ද්වේෂයට සීල් තියන්ට මෙත්තා. ඊට පස්සේ විධාන හොඳ වචනයක් පාවිච්චි කරන්නේ විතක්කු පච්ඡේදාය. මේ මනසේ කතා කිරිල්ල නතර කරන්න ආනාපාන සති භාවිතා. එක එක මාත්‍රිකා දෙන්න ඕන. ඒතර මනසට මනසට වෙන මාත්‍රිකාවක් දෙන්න ඕන. ඒ දේවතා සංයුත්තේ තියෙනවා දේවතාවෙක් කියලා කියනවා මේ හැම මනස හැම එකෙම නතර කරන්න ඕනේ නේද කියලා. තොර බුදුහාමුදුරන්ගේ පිළිතුරේ න සම්බතෝ මනෝ නිවාරේ න මන යතත්ත මාගත. හැමදේම මනස වලක්වන්න එපා. මනස කියන එකේ සංයත වෙන්න පටන් ගන්න මාත්‍රිකාවක් ඉන්නවනම් ඒක ඉන්න ඕන. අපි තුන් සූත්‍රයක් කියවෙනවා. දවසේ පුවත්පත කියවෙනවට වඩා ධාතු බංග සූත්‍රයට අවම වෙනස වෙනසක් තියෙනවා. ඒ රූපాహిනී එක එක තියෙනවනේ channels ඒ channel මාරු කරනකොට වෙනස් වෙනවා. මනස ඇවිස්සෙන channel තියෙන මනස සංයත වෙන. ඉතින් වඩා සංයත වෙන තැනට ගන්න ඕන. වෙතෙන්දී ඇහැ සතුරු කරන්න කන සතුරු කරන්න නම් නෙවෙයි ඉතින්දී. ඒ වගේ මනෝ මනස යතත්තං සංයත භාවයට එන මාත්‍රකාවට මාතෘකා වැඩිපුර මනසට දෙනවා. ඒක තමයි ඔය පරිකරම නිමිත්ත කියලා පාවිච්චි කරන වචන තියෙන්නේ. භාවනා අරමුණක් තියෙනවා භාවනා අරමුණක් ඒ භාවනා අරමුණට දුන්නහම මනෝ විඥාන ඇති වෙනවා තමයි. නමුත් මන ඒ ඒ උනාට අවිජ්ජා දෝමනස්ස නතර වෙලා. එහෙන් උනත් බලන්න පුළුවන් අවිජ්ජා දෝමනස්ස අලුතෙන් ගලන්න තියෙනවා. නිමිත්තක් ගාහි හොත් කිවිල. අවිජ්ජාව සහ දෝමනස්සේ අලුතින් එකතු වෙන දේවල් වලින් තමයි මනසක් නතර කරන්නේ. ඒකයි මනින්ද රක්කතිය. චක්කුන්ද්‍රයන් රක්කතිය ඒක. ඒ මනින්දේට මොනවා හේතුන් නිසා මනින්දිය අසංවර වෙනවා. අවිජ්ජා දෝමනසා පාපක අක්ෂලා ධම්මා අන්වාස වේය. අනුවාස වේය කියන්නේ යලි යලි ජලන්න පටන් ගන්නවා. ඒකෙන් ඒක නතර වෙයි. මාත්‍රකාවට ආව වෙනස් වෙන්න ඕනේ අර සූත්‍ර වල කියලා දීලා තියෙන. ඒ ක්‍රමයට විතක්ක සංඨාන වගේ සු ද්වේදා විතක්කෙත් තියෙනවා. දෝසත්තන් වහන්සේ නෛෂ්ක්‍රම්‍ය කියලා මිතන්ට කියලා මහන්සිත් උනායි කියලා. එතම මනස හරි කාටුකාරී මනස මනෝ වලට අපි අහු වෙන හුඟක් වෙලාවට මනෝ තම නිබ්බානයත් හද ditta ධම්ම නිබ්බානය කියලා වගේ දෙයකට හදලා දෙනවා. මම හරි කියලා මට ස්ටේෂන් එකක් හල් දෙන්නේ මනෝ තමයි. ඒ නිසා එතන ඒකට වෙන්න ඕන මනස රකින්නයි. අර නිින්දේදී සිද්ධ වෙන එක ඊට එහා ගිහිල්ලා. ගැඹුරු නිින්ද. ඩීප් ස්ලීප් එකේ සම්බයක දෙකේ නෙවෙයි. ඩීප් ස්ලීප් එකේ අඩුගාන ශරීරය ඇඳේ තියෙනවද කියලාත් එහෙම කතාවකුත් නැහැනේ. ඇඳ තියෙනව දන්නේ නැහැ නමුත් තියෙනවා. මං ඇඳේ ඉන්නවා කියන කතාවක්වත් එසොට හීනගෙන එනකොට ඒ එකට අගයක් දෙන්න ඕන සතිය නිසාම සිද්ධ වෙන දෙයක්. ඒකට ලකුණු දාගන්න නැතුව ඒක තවදුරටත් බලන්ට මට උදාහරණයක් විතරක් කියන්න පුළුවන් සමහර ටික පෞද්ගලික දෙයක් නිසා මේ මගේම නෙවෙයි නමුත් ඔය භාවනා මම මේවා 30කට විතර ඉහා වෙච්ච කතාවක් භාවනා කරන තැනක ඉතින් බොහොම සමාජම වශයෙන් ඉහළ තලයන් ඉන්න හුඟක් හිටිය එතන හිටිය එකම සාමාන්‍ය ගැමි ගුරුවරියක් වයසයි ඒ ඇත්ටි අනිත් දැන් තේරෙනවා විශේෂයෙන් භාවනා කරනවා කියලා. ඒක තේරෙනවා. යා උදේ පහත් එන්න ඕන කවුරු පහම පහම රාත්‍රි අනිත් අය හයම ආරෙන්කොට තේ බොන්ට පතරාසිට යනවා. එහෙම නෑ මෙයා කොහොම හරි ඒ ආවෙච්ච එතකොට දවල් 10 12 වෙනකම්ත් ඉන්න අවස්ථා තියෙන එකක්. සුද්ධ කලාව පේනවා යා ඉන්නේ වයසකින්. 70ක් කියලා හිතෙන්නේ. ඊට පස්සේ හවසටත් එහෙමයි. ඒ චරිතය ඕනේ නැහැ. අපි එයා කියන එයා මට කිව්වාම නෙවෙයි ඒ සාකච්ඡාවේදී කවුරුත් දැන් අර ගුරුතුමා කියන එකටත් වඩා මෙයා කියන එක අහන්න කැමති. ඉන්න හිටපු ඔක්කොම සමාජ ඉහළම ඉහළම තලවල ඇත්තු හිටියට. දේශපාල වශයෙන් නෙවෙයි ඈ. එයා හොඳ කතාවක් කිව්වා. මේ ඔය ඔය නින්ද කතාව නිසා මට මතක් වුණේ 100ට ආවේ. රාත්‍රියේ නිදා ගන්නකොට දැන් අපි හිතමු නින්ද ශරීරයේ නින්දට වැටම හුස්ම ඉහළ ගැනීමත් එක්ක කියලා. උදේ පාන්දර 5ට අවදි වෙනකොට ප්‍රාශ්වාස හුස්මකින් අවදි වෙනකොට තේරෙන්නේ අර හැන්දෑවට කෙහු ඒ මේ උදාහරණ විතරයි කියන්නේ ඒක මේ මම කියන හැටි හොඳ නෑ කියලාත් හිතෙනවා විතර මේ තේරෙන්න විතරයි කියන්නේ හැන්ද රෑ 9ට ආශ්වාසයත් එක්ක නිින්ද ගියා උදේ පාන්දර හැරි ප්‍රාශ්වාසයත් එක්ක අවදි ඒ තරම් ඊගෙන සිහිය තියෙනවා යාට ඒ අතරතු මේ ආශ්වාස ප්‍රාශ්වාස නොවුනා කියන එක නෙවෙයි එයා දන්නවා සිත් සිහිය පැවතුනේ ආස්වාසය ඇතුල් වෙනකොට සිය පැවතුනේ ආසේ ප්‍රස්වාසයෙන්කොට තමයි මනෝ සම්බන්ධ වෙච්ච තැනයි කියන්නේ. ඒ තමයි මනෝ සම්බන්ධ වෙච්ච තැන. හීනෙකෙදිත් ඒකම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි සිහිනේ මතකෙන්නේ බක් වෙලා. දැන් අර බෝසත් සීනම් පහක් වෙන්නයි කියන්නේ. ඒවත් ඒ හීන ලෝකයේ වෙනම ලෝකයේගෙන වෙනම කතා කරන සමහර විට වඩා කිට්ටුවන්තයන් ඈතින් කිලෝමීටර් 40000ක් ඈත වුණත් ඒ හීනකින් ඒ සිදුවීමක් පෙන්වලා දෙන අවස්ථාත් තියෙනවා. අද්දකින් සහිතවක් තියෙනවා අද්දකින් රහිතවක් තියෙනවා. ඒ මනෝලෝකේ තමන්ම හොයලා බලන්න. ඒ ඒ හැබැයි මනෝට තැනක් දෙන්න එපා. ඔය එකක් මනෝම දෙන මායාකී පොටක් වෙන්න පුළුවන්. මායා එළන දැලක් වෙන්නත් පුළුවන් ඔය මනෝ. මනෝ කැමති මේ මේ මං ගුල් සක්වල ඉන්න. ලකණිට වගේ තැනක ගියා මනෝට බෑ වැඩ කරා. මනෝ නැති වෙනකොට ඔය වගේ තැනකට එන්නේ. ඒකට පෞද්ගලික මනසක් නැහැ ඊට පස්සේ. මනෝ තියෙනවා ඉන්ද්‍රියන්ට ඕනින් හින්දා. පාපිස් හඳුනා ගන්න ඕන, හැඳ ගැරුප්පි වෙන හඳුනා ගන්න ඕන සමනෝ සංඥා තියෙනවා. මනෝට මගේ සංසාර ප්‍රයත්න හසුරුවන්න දෙන්නේ නැහැ. මනෝ හදන ලෝකයක මං ඉන්න හදන්නේ. මනෝ හදලා දෙනවා මට ලෝක ලෝකයක්. ඒ ලෝකේ ලොක්කමම රජවරයා හරි තැගෙන හරි විලින්න හදාන්න. ඒසයි මනෝ බොහොම මනෝ බොහොම නිකන් පුංචි දෙයක් බැලුවාම මනෝ ලොක්කුවට අපි අරගෙන ඉන්නේ තා දැන් ලොකු වෙන්න හදා. ඒ නිසා මනෝටත් නහයට දෙන தත්වෙම දුන්නා නම් එච්චර නහය අපි පාජියන විතරනේ. නහය ගැන හිතන්නේ ඒ වගේ. මනෝටත් දෙන්න නහයට දෙන්න තැන. ඒකට හරියනවා. මනෝ කියන එක අනිත් ඉන්ද්‍රයන්ට අපිට උදව් කරන ගැටියක් තියෙන නිසා තමයි ධාරණී සඳහා උදව් වෙන්නේ. වෙන පැත්තකට ගියාද කමන්නේ. හොඳයි බුදු සරණයි බුදු සරණ කොච්චර හොඳ ප්‍රශ්නද. තවත් ඉන්නේ උත්තරයෙන් උත්තර කතා කරලා ධර්ම සාකච්ඡා ටික තියෙන බුදු සරණ. බොහොම පින් සත්‍යයතුමනේ බලාපොරොත්තු වෙන විදිහටම විශිෂ්ට පැහැදිලි කිරීමක් ලැබුණා. බොහොම පින් සරණයි. තිරුවන් සරණයි සත්පුජිත් තුමාතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාටම කාරුණු කීපයක් ඇත්තම සත්පුජිත් තුමනි මේ අපි සීලය ගැන හුඟා කතා කරලා තියෙනවා සීලය සූල සීල මජ්ජිම සීල මහා සීල ආදී වශයෙන් අද ඔබතුමා එක පාළි පාඩයක් සඳහන් කරා ඒ සීලය කියන එක අපිට ඇත්තටම බොහොම සාරාංශ වශයෙන් තේරුම් ගන්න. එහෙම නැත්නම් මොකද්ද සීලය කියන්නේ මොකද්ද මේ රකින්නවා කියන්නේ කියන එක බොහොම හොඳින් විස්තර වුණු පාලි පාඨයක් කියලා හිතනවා මේ අජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදී කියන ඒ පාඨය මොකද අපි කොයිතරම් වචන වලින් කතා කරත් සත්‍යජිතුමනි අපිට අපේ හිත දෙස් දෙනවා නම් මේක කරා නේද මේක කිව්වා නේද මේ විදිහට හිතුවා නේද කියලා එතකොට අපිට තේරෙනවා අපි අතින් මොනවා හරි තැනක පොඩි වැරදීමක් වෙලා තමයි මේ හිත හිතට වද දෙන්නේ කියලා. ඇත්තටම කියනවනම් සමහරක් අවස්ථාවල් වල තියෙනවා මේ තාම ලොකු සතුටක් දැනෙනවා ඒ සතුට දැනෙන්න හේතු මොකද්ද කියලා හිතුණාම මේ ඔබතුමා මේ සඳහන් කර පාඩය අජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදී මෙවැනි දේවල් කරන අය අතරේ මම මෙවැනි කෙනෙක් නෙවෙයි නේද කියන සතුට ඒක විශාල සතුටක් විදියට දැනෙන්න තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා භාවනාවකදී. එහෙම දැනුණාම ඒ ප්‍රීතියම ඒ සතුටම ඇතිවෙන්න සතුටෙන්ම හිත සමාධියට සමාධිගත වෙන්නත් ඉඩ තියෙනවා කියන ඒ අදහස එකතු කරන්න හිතුණා. ඒ වගේම මේ මනෝ සංවරය අපිට අපි ජර්ම ඉතින් අපි තේරෙන්නේ නැහැනේ අපි නිකන් හිතුවොත් අපි මේ විදිහට හිතුවොත් තථාගතයන් වහන්සේ අපිට මේ දේශනා කරපු ප්‍රතිපදාව සිත, කය, වචනේ සංවර කරගැනීමේ ප්‍රතිපදාවක් නේද? එහෙමනම් කය, වචනේ සංවර කරගැනීම නේද සීලය කියන්නේ. න සිත මේ මනෝ සංවරය කියන එක සමාධියෙන් ඇති වෙනව නේද කියන එක තමයි හිතට ආවේ. ඒ මොකද ඒ සමාධියෙන් ඇති වෙන අපි වචන වලින් ඉගෙන ගන්න කැමති නිසා මේ විදිහට කිව්වොත් අපේ දැනෙන බව දැනුවත් වෙන බව එහෙම නැත්නම් මේ විඥාණය අපි මේ අපි අපේ අසකරණ ආසය ශරීරේ මනස ආදී අපේ ඉන්ද්‍රයන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනකොට තමයි ඔබතුමා අපිට ඒක කියපු වෙන වචන වලින් කියපු එක තේරුනේ එතන සංවරකමක් නැහැ මොකද ඒ ඒ දේවල් වලින් ගන්න අරමුණු අපි මනාප අමනාප විදියට අරගෙන ලෝභය, දොම්නස ඒව ඇති වෙනවා අපිට. නමුත් සමාධිගත හිතක් වෙනකොට ඒවත් එක්ක විඥානය සම්බන්ධ වීම නැවතිලා එහෙම නැත්නම් අපි කියනවා මේ නීවරණ වලින් තොර වූ සිතක් කියලා. පංච නීවරණ නැති සිතක තමයි කියලා හිතෙනවා ක්‍රමක්‍රමයෙන් මේ මනෝ සංවරය ඇති වෙන්නේ. ඒ මනෝ සංවරයම ක්‍රමක්‍රමයෙන් නැවතත් වචන වලින් කිව්වොත් ධාන තත්ත්වයන්ගෙන් ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මිදෙන තත්වයකටපත් වෙන්න මනස ඒ තරමටම සංවර කර ගැනීම ප්‍රතිපදාවේ අවසානයේ වශයෙන් අපි තේරුම් ගත්තොත් ඒක ඒ කියන්නේ නිවැරදිද කියන එක දැනගන්න කැමතියි ඔබතුමාගෙන් තේරුම් ගන්න සම්මා සම්බුදු සරණයි ඊළඟ කොටස කතා කරනකොට ඔය ගැටළු විසඳෙන් තමම් පෑදේවි. දැන් අර ඇහැ කියන එක නිසා සිද්ධ වෙන්නේ කනක නිසා සිද්ධ වෙන්නේ මනෝට බලපෑම ඇති කරන එකයි වෙන්නේ. ඒ කියන්නේ මනෝට බලපෑම ඇති කරන ගැන ඒවා තමයි ඊට පස්සේ කතා කරන්නේ අපි පංච නීවරණ කියලා. ඒක නිසා ඒ මනින්ද්‍රිය සංවරය සමාධියට සම්බන්ධ වෙන හැටි අපි සාකච්ඡා කරමු ගා කතා කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න හදා. පුදුසර්ණයි. ඉරන් සර්ණයි. අතීතෙමයි සමා වෙන්න මම සූත්‍රයේ කියවලා තිබුණේ ඉදිරියට සමා වෙන්නේ ගැන. ඔන්නේ නේ දැන් මේ මේකෙන් සමාධික්ඛන්ද එනකොට අපි ඉගෙනගෙන මේ තියෙන જાති අපිට සමහර දවස්වල සමහර ප්‍රශ්න වඩා තේරෙන ගතියක් තියෙනවා අනිත් දවසට වඩා. ඊළඟට එක එකන තේරුම් ගන්න විදිත් තියෙනවා. ඒ නිසා අපි කොයි දොර ඇරෙනවාද කියන එක අප දන්නේ නැහැ. ඒක නිසා ඒකට අපිට මේ ප්‍රශ්නේ අනුව ඊට පස්සේ මනෝ විවරණ පැති තියෙන ඒ ප්‍රශ්නේ ලාභාලහ අඩුඩුහුන් ප්‍රශ්නේ කියලා කිසිම ප්‍රශ්නයක් එහෙම වෙන්නේ නැහැ. ප්‍රශ්නයකින් වැදගත්කමක් තියෙන නිසා. ඊට පස්සේ අපි ඊළඟට එන්නේ සති සම්පජන්යෙන් පස්සේ සන්තුත්ති අපි කියත්තා වැඩි බඩු නැහැ. වැඩි බඩු තියාගන්න. ඔන්න ඊළඟට ආනන්දහරු ආයෙත් අර තෝදීයති කියන තරුණයාට සොයිමිනාරියන සීලක්ඛන්දේන සමන්නාගතෝ මේ උතුම් මේ පැවතුම් පිළිවෙතින් යුක්ත වෙලා එයා මේ අරි ඉන්ද්‍රිය සංවරය ඒ වචනේ මත ඉන්න අරි ඉන්ද්‍රිය සංවරය කවුරුත් කියපු නිසා හරි මේක මෙහෙමයි කියලා හරි හැක් කන පියාගන්න කෙනෙක් ඒක ආරි ඉන්ද්‍රිය සංවරය ආර්ය සති සම්පජන්ණයෙන් සමන්නාගත්තු ආර්යය සන්තුට්ඨිය සමන්නාගත්තු ඊට පස්සේ විවිත්තං සේනාසනං භාජෙත් අපි අහලා තියෙන જાති ඊට පස්සේ හුදකලා තැනකට අපි යන්ති ඉඳි ඉගෙන ගන්නවා ඊළඟට පල්ලංකං ආභුජිත්වා කියන එක අපි මම ලොකු විස්තරේ කියන්නේ කෑමෙන් පස්සේ නිවාඩු වෙලා ওই දතු උදේවරි කරන්න බෑ කෑම හොයන්න යන්න ඕන. තව වියනා ඉන්නවනම් උයන්න ඕන ඔක්කොම මේ වෙලාව. කෑම ගිහලා කාලා ඔක්කොම ඩිස්වොෂර් එකට ටිකක් දාලා නැත්තම් හොදලි වෙලා පැත්තකට යනවා. උජුං කාය නිශීදිති පල්ලංකං ආභුජිත්වා. හොඳට ඉඳගෙන ඉඳගන්ට ඉගෙන ගන්න ඕන ඉඳ ගැනීම මාර්ගයකුත් වෙනවා ඉඳ ගැනීමම නෙවෙයි ඉඳ ගැනීම ලකු දව්වක් ඉඳ ගන්නට ඉගෙන ගන්නට පල්ලංකං ආභුජිත උජුං කායම් පනිදාය ශරීරය ඍජුව පවත්වා ගන්න උදව් කරගෙන තීරණය පරිමුඛං සතින් උපත් පෙත්වා සිහිය Taman ඉදිරියට තියාගන්න මේ කරන්න මොකද්ද කියලා මතක් කරගන්න ඔය දැන් සාමාන්‍ය අපි කියන්නේ බුදුහාන්ට ජීවිතේ පූජා කරනවා ධර්මයේ ජීවිතේ පූජා කරනවා කියන සංඥා ප්‍රතිපත්තියට ඒ ඒ ඒක තමයි එන්නේ දැන් දැන් ජීවිතේ පූජා කරලා තියෙන්නේ රූපවාහිනියටයි කොම්පියුටරයටයි දේශපාලනයටයි පත්තරයටයි ෆ්‍රිජ් එකටයි කුකර් එකටයි තමා ජීවිතේ පූජා කරන්නේ. සදම් බුදුහාන්ටයි ධර්මයට සංඝයාට ජීවිතේ පූජා කරලා නිර්වාණ ගාමී මාර්ගයට යන්න හිතා ගන්න. සෝ අභිජ්ජන් ලෝකේ පහයි විගතා බිජ්ජෙන් කේසා විහෙති අභිජ්ජා චිත්තං පරිශුද්ධේති. දැන් දැන් ඔන්න චිත්ත පරිශෝධනයක් ගැන කියලා දෙන්නේ. මනෝ කෙලෙස් චිත්තය අවුල් කරනවාට වඩා මේ චිත්තේ පාට කරන ගතියක්. චිත්ත භාවය. මනින්දයක් හැටියට. ඒක අභිජ්ජාව අයින් කළා කියන්නේ දැන් අර කාම ලෝකය ගැන ඒ කියන්නේ මේ විදිහට මේ විදිහට මේ විදිහට එක්තරා එක්තරා වැදගත් වැදගත් කෙනෙකු කෙනෙක් කෙනෙකු හැටියට පවතින්නට මේ කෝටි ප්‍රකෝටි සත්ත්ව ප්‍රජාවක් අතර විශ්වය පුරා විහිදිච්ච රූප ඇති වෙන ඉන්නේ කබලින්කාරහ රූප ඇති වෙන ඉන්නේ ඒ කබලින්කාරහ රූප ඇති ඉන්න එක්කෙන කතන්දරයක් හදා ගන්න ඕනේ යාට මේ මේ කවුරු මොනවා කිව්වත් මම මෙහිමයි කියලා ඔන්න මගේ කතන්දර ඉතිහාසයක් හදා අර මගේ වන්දනේ ගුරුතුමියක් කියන චිත්‍රය කියන මේ ස්ටෝරි එක යුනික් නෑ කියලා. නිසා ස්ටෝරි එකකින් අයින් කරලා බලන්නේ කියලා. කවුද මම ස්ටෝරි එකක් නැති මම කවුද කියලා හොයාගත්ත තැන සත්‍ය අවබෝධ වෙනවා කියලා. ඒක හොඳ කතා. විජිතා බිජ්ජෙන් චේසා විහෙරති කියන්නේ ඒක මම මම කාමච්ඡන්දත් එක්ක ගිහිල්ලා මෙන්න කාමච්ඡන්ද කියන්නේ අභිඥා කියලා ආනන්දාව කියන්නේ අභිඥාවෙන් සිත පරිසුද්ධ කරගන්න. ඒ කියන්නේ මුදුව මේ අභිඥාවෙන් සිත අයින් කරගන්නකොට පිරිසිදු වෙනවා. අභිඥාවෙන් අයින් වෙලා චිත්ත භාවයට යන්න පුළුවන්. චිත්ත භාවයේ තියෙනවා. ඇත්තට මනෝ මුකුත් වැඩ කරන්නේ නැහැ. මනෝ තමයි අභිඥා කරන්නේ. විගති විගතා විජ්ජේ චේතා විහෙ කාම කතන්දර හැදි මට මේ අභිජ්ජා කියන වචනේ කියන්නේ කාම කතන්දර හදන්නලා තියාගන්න. ඒ තමයි ඊළඟට ව්‍යාපාද පදෝ සම්පහාය. ව්‍යාපාදය කියන්නේ ගැටෙනවා කියන්නේ. ස්ට්‍රයික් කියන්නේ. ඒ ගැටීම කියන්නේ ඒ අර අවිද්‍යාවෙන් අයින වගේ ව්‍යාපාද පදෝසම් පහයි. අවිද්‍යාවෙන් නම් එක්කනා කෙනෙක් ඇටියට ඉඳ හදනවා මෙතෙන්දී අර එක්තරා කෙනෙකුට ඉන්නකොට විරුද්ධ වෙන જાතයෙන් කරන්නේ. අභ්‍යාපන්න චිත්තෝ විහෙරති. ව්‍යාපාද රහිත සිතින් ඉන්න. සම්බපාන භූත හිතානුකම්ප. හැම ප්‍රාණියෙක් බවට පත්වල දැනට ඇවිල්ලින්ම නම් කවුරු හරි ඒ ඇත්තන් භූත භාවයට ඇවිල්ලා ඉන්නවා නම් කවුරු හරි ස්ත්‍රී පුරුෂ ඕන භූත භාව. ඒ හැම සබ්බපාන භූත හිතානුකම්ප. ඒ ඇත්තන්ට යහපතක් වේවා. ඇත්තන් ගැන අනුකම්පාවක් තියෙන්න උන් මේ සසරට බැටලා ඉන්නවා නේද දැන් ඉන්න තත්ත්වේ නෙවෙයි. ඒ ශරීරය දැන් ලොකු ගෙදරක දාලා ඉන්නව වෙන්න පුළුවන්. ඒ ශරීරය දැන් ලොකු වාහනයක යවන්න පුළුවන්. ඒ ශරීරය දැන් මොකක් හරි පිළිකාවක් හැදලා නැත්නම් දෙද්දෝ කියන්නේ ඒකකටවත් කතන්දරයක් හදලා දේශයක් ඇති කරගන්න. සම මෙතක් කරුණාවක් ඇති කරගන්න. සබ්බපාන භූත හිතානුකම්පි ව්‍යාපාද පදෝසා චිත්තම් පරිශෝධේත. මේ ව්‍යාපාද කියන දූෂිත භාවයෙන් සිත පරිශුද්ධ කරගන්නයි. ඒවයින් කියලා පිළලා දාලා අතු ගාලා භාවනාව ඇකියුම් එකෙන් ඒක අයින් කරලා දාන එක තේරෙනවා. ඊට පස්සේ තීන විද්ධම් පහයි. ඔතේනී යටි අයින් කරන දැන් ඇති නිදාගත්ත කියලා තමන්ටම ධෛර්යයක් දෙනවා, ධීරියක් දෙනවා. තීන මිද්දම් පහයි, විගත තීන මිද්දෝ විහෙත් ආලෝක සංඤී සන්තෝ සම්පජාන. ඒකේ ඒ විශේෂණ ඇඩ්ජෙක්ටිව් ටික මතකේ තියෙනවා. විගත තීන මිද්දෝ විහෙරති තියෙන මේ දේ නැතිව එයා ඊට පස්සේ වාඩි වෙලා ඉන්නේ. ආලෝක සංඥා මුළු පැවැත්ම මේ වෙලාවේ පවතින තත්ත්වයටම කලින් ලুকু ෆ්ලෑෂ් ලයිට් එකක් දාලාගේ තියෙන්නේ. උස්ම පේනවා අවශ්‍ය වැඩි මාත්‍රක උස්ම නම් ඒක විතරයි පේන්නේ. නම් ශාරීරික චලනයන් ඇතුලේ සිද්ධ වෙන සද්ද, සැලවිලි, මස්පිඩු සැලවිලි, හිරි වැටිලි මස් පිඩුවල තියෙන වේදනාවල් එන જાති. ඔක්කොම තියෙන. කෑම නලියේ නැහැටි ඇතුලේ ඒවා. එහාට මෙහාට යන හැටි. ඒ ඔක්කොටම ආලෝක සංජීවෙ ඉන්නට. තමන් අඳුරක දාලා ඉන්නව නෙවෙයි. තම සමහර ගුරුතුමාලා හොඳ ලයිට් දාලා භාවනා කරන්න කියලා කියනවා. කරුඩින් දෙපයි. සමහර අය සතෝ සම්පජානෝ කියන එකක් තියෙනවා. කරන්නේ මොකද්ද කියන එක අවදින අවදි නොවුනහම තමයි තීන මිද්දේ. නින්දේ. මනෝ වෙන කතාවට පැටලලා ඒකයි. ඒතොර ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තීන මිද්ධා චිත්තම් පරිසෝදේ චීන මිද්දෙන් ආවල සිත පරිසුද්ධත්වයට පත් කරගන්න. අර මනින්ද්‍රත් එක්ක යන ගතියම දැන් ඔය එන්නේ. දැන් ඇහැ කන නාසයේ නම් සමහරටම මේ වෙනකොට බලපෑම් කරන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශ සමහර විට අතීත කර්ම විපාක වශයෙන් යන වේදනත් ඉවර වෙනවා. මොකද අන්තිම වෙලාවට මායя එයාගේ අයිතිය ප්‍රකාශ කරන ඉන්ද්‍රියන් ඒ නිසා තමයි සමහර භාවනා කරනකොට ඇති වෙන වේදනාවල් කම්ම විපාකජ වෙන්න ඉඩ තියෙන ඒවට යන්න ඇරියොත් ඒවාට මනසින් මොනවද අපි කීවේ අර නිමිති දෙන්නේ නැතුව අනුභ්‍යංජන ගන්න නැතුව නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති කියලා වේදනාවල් වලට ඡන්ද මාංශ පිඩි වේදනාවට සතෝ සම්පජා චේන මිද්දා චිත්තම් පරිශෝධයේති අන්න ඊළඟ එක ඔන්න වැදගත් දේ වෙනවා අර කලින් අහපු ප්‍රශ්නයත් එක්ක එනකොට උද්දච්ච කුක්කුච්චම් පහය. උද්දත භාවයක් තියෙනවානේ. උද්දත භාවයේ කියන්නේම නසංසුම් බව. ඒ නසංසුම් බව එන්නට අර ඉන්ද්‍රිය පහ උදව් කරලා තියෙනවා. අර කලින් කිව්වර කෑම කනකොට බඩ පිරෙන බව දැනුණා. බඩට වැඩි කියලා දැනුණා. තමන් ශරීරයේ බලාපොරොත්තු වන ආහාර වැටුනොත් එක එක තාලෙට ශරීරය දැනුම් දෙනවා. ඒකෙන් තේරෙනවා. ඒ වගේම තමා චක්කුන්ද්‍රිය සෝතින්ද්‍රිය විසින් විශේෂයෙන් ඒ දෙක විසින් දුන්න දේවල් අර උද්ධත කියන එකට උදව් කරනවා. මනින්දේට වෙනවා කිය එක මනින්දේ සමාධිය සම්බන්ධයෙන් ඔන්න වෙලාවට. දැන් ඔක්කොම අර ඒ ටික වැහිලා කන චක්කුන්දේ සෝතින්දේ ඝානින්දේ සමහරට වැඩ කරන තොප්පින් සෝතින්ද සම්පූර්ණ වෙයිලා. නමුත් ඒක දුන්න අරමුණු මනෝ හැබැයි ඒ මනෝට තියෙන මනින්දේ ඇතුලේ විතක්ක ਵਿਚාරයටත් යනවා අත සංඥා හැටියට තියෙන. සංඥා වේදනා හැටියට මතුවෙනවා. වේදනා හැටියට මතුවලා සංඥා ඇති කරගන්නවා. දැන් පිරිසිදු මනෝ එක්ක තමයි වැඩ කරන්නේ. සතෝ සම්පජාන වෙනකොට බලන්නේ මේ පැත්ත. දැන් මනෝ නාලියේ නැහැ. මනින්ද්‍රියක් විතරයි. මන කියන්නේ ඉන්ද්‍රියක් විතර කිසිම අයිතියක් නැහැ. ඒ අයිතිය මනෝ කියන එක හදලා දුන්නම ශරීරයේ විසින් වගේම තමන්ගේ නිවස විසින් මව සහ පියා විසින් ඥාතීන් විසින් ගුරුවරුන් විසින් සංස්කෘතිය විසින් කියවපු පොත් විසින් අහපු කතන්දර අනුව තමයි මනෝ හැදිලා තියෙන්නේ. මේ මනෝ ඒ විදිහට හදන්නවා. අපි කියන්නේ කන්ඩිෂන් කරනගේ තත්තාරෝපිත ප්‍රතික්‍රියා කියන්නේ ඒ විදිහට. ඒකත් එක්ක තමයි ඔන්න දැන් වැඩ කරන්න පටන් අරගන්න වෙන්නේ. ඒක කොහොමද වැටකිරි? ඒක මොන බලපෑමක්ද චිත්තයට කරලා තියෙන්නේ මනින්ද්‍රය. මනින්ද්‍රය හරහානේ ඔක්කොම ගියේ ඒකෙන්. උද්දත භාව වගේම අර කලින් කිය කුක්කුච්චම් පහයි. තමන්ත කරන චෝදනා කියන්නේ බා නේද? ඒව කරනවා නම් ඒ වගේම තැන් එන්න ඕන. ඒවත් තියාගෙන බෑ. තමන්ට තමන් සමාදෙනවා කිය එක. තමන්ට තමන් ඇත්ත කියා ගන්නවා. හා. ඔයා අනිත්‍යය හොඳයි කියලා හිතියා ගත්තට මෙහෙම කෙනෙක්. අනිත්‍යය නරකයි කියලා හිතියා ගත් කිව්වත් මෙහෙම කෙනෙක්. නිසා තමන්ට තමන් ඇත්ත කියාගන්න. තමන් ගැන තමන් දන්නා විදියට දෙවියනුත් එම් දන්නවා කියලා කච්චානහර කියන්නේ ඒක. අත්තානං කී යතාවේ තේවා පිනන් තථාගේ යාලට හංගන්න බෑ. මගේ දොරවල් වහලා කර්ටන් සාල වෙන්න පුළුවන් තියෙන ගෙදර කවුරුත් දන්න දෙන්න පුළුවන් නම් මගේ මාගේ මනස යන හැටි අනිත් ඇත්ත දන්නවා. එතකොට ඒකේ ඊළඟ දැන් ওই නෙගටිව් පැත්තෙන් කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියනකොට ඔන්න අනුද්ධතෝ විහෙරති. තමන් එතකොට තමන් චෝදනා කරන මනසකුත් නෑ දැන් ඒක. චෝදනා කරන මනසක් ආවනම් සමාව දෙනවා මේ පුතු ජනමෝඩයාම හින්නානේ බුද්ධ ශ්‍රාවකෙක් කියලා කිව්වට කියලා හිතලා අනුකම්පාවෙන් සමාව දෙනවා. පොඩි ළමෙක් ඩයපර් එක තෙමා ගත්තාම ඒක ගණන් ගන්නට ඕනේ. අනුද්දතෝ විහෙරති අජ්ජත්තං රූපසන්ත චිත්තු අන්න වැදගත් වචන අජ්ජත්තං තමන්ට තේරුම් ගන්න පුළුවන් ඇතුළත දැන් තමන් දැන් දැන් හොයන තැනක් තියෙනවනේ දැන් භාවනා කර කර අපි මේ මොකද්ද හොයනවනේ ඇතුලේ මොකාද මේ වැඩ කරන්නේ කවුද මේක වැඩ කරන එක නෑ කියලා මේ හොයන කෙනේ කරන්නේ මහ දෙයක් නෙමෙයි අන්තිම බැලුවා වැඩිපුරම ළඟ නිසා තමයි අමාරුයි. එතකොට අජ්ජත්තං අජ්ජත්ත කියලා කියන්නේ දැන් ඔක්කොම එකතු කරගත්ත අත්භව වෙනම කොටසක් තියෙනවානේ මේ මේ සත්‍යජී කියන එක්කෙනා හිතන කොටසක් තියෙනවානේ. එයාගේ සංඥා වේදනා යන කොටසක් තියෙනවා. ඒ කොටස ඒක ඒක වෙන කිසිවෙකුට අයිති නෑනේ. ඊට සමානයි. මම හිතපු දෙයත් එහෙම. අපි හිතමු මම උදාහරණයක් එක්ක අද මට ගෙනත් දුන්නා මේ මිත්‍රෙක් කැමුවා කියලා. අපි හිතමු අන්තර්ස් මොනවද පෞද්ගලික කියනොත් පීසා වෙජි පීසායි මොනවද ස්පිනිචම්. අපි හිතමු එතකොට මේ ලෝකේ බිලියන 7කුයි පොයින්ට් ගන්න කියන ලෝකේ අනිත් ඔක්කොටම වඩා අධ්‍යාත්ම ඇත්තව මට තියෙන්නේ පීසාසා හා පිස්පින්ස්. ඊ අද්දකීම් ඒ තමයි මේ ශරීරය තුල තියෙන්නේ. මේ උපාදීනත්වය තුල. ඒකට ඒක පොදුත්වයක් හැටියට ගියා මෙතන ඒක වැඩ කෙරෙන්නේ. භාවිතාතු නැත්නම් ප්‍රයෝජන දෙගත් ඒ පීසා කියලායි ඒ ස්පිරිට් එකයි. ඇතුළේලා ඊට පස්සේ ඒක විසින් ඇති කියන ඕජා මේ රූපත් එක්ක මේ ශරීරය දැන් පවතිනවා. ඒ ඒ ගොරෝසු දහන්න කිව්වේ ඒ විදිහටම මනෝ විසින් මොනවා හරි ඉන්ද්‍රියන් ගත්තම මොනවා හරි ඉන්ද්‍රිය අරමුණු ගත්තා. ඒකත් එක්ක තියෙන. අද අද දවසේ දේශපාලන තුරු දෙකකාරෙන් කියලා ඒක ඒක හොල්මන් කරා පැය ගාණක් තිස්සේ යනතම් මේ රටේ දේශපාලන තත්ත්වයේ කතා කරනකොට කෙනෙක් කියලා. ඒ ඒතකොට දැන් ඒ කරපු හොල්මන් ඒතකොට ඒක දැන් මේ අජත්තන් කිවේකයි. මම මේ කියන්නේ අජත් මේ පෞද්ගලිකත්වයක් ගැන කියන්නේ. නමුත් ඒ පෞද්ගලිකත්වය හැමෝටම පෞද්ගලිකයි. ඒ නිසා පච්චත්ත වෙන්තබ්බ කිව්වේ ඒකයි පෞද්ගලිකවම මේක විසඳ ගන්න හදන්න ඕන. අදාර මනෝ කියන එකට එන්නේ මේ විදිහට. දැන් මේ වෙක් කරන්නම ඒකත්. අජ්ජත්තං වූපසන්ත චිත්තු. අජ්ජත්ත චිත්තය වූපසන්ත කරගන්න. කරපු වර්ධි වලට සමාව දෙනවා උද්ධච්ච කුක්කුච්ච අයින් වෙනවා කියන්නේ ඒක විශේෂයෙන් කුක්කුච්ච. උද්දත භාවයෙන් කියන්නේ වෙන තත්වයකට යන්න හදන්නේ නැහැ. වෙන විශේෂ කෙනෙක් හිට ඉතින්ටත් නෙමෙයි හදන්නේ. ඒකිනුත් හිත අයින් කරගන්න. විගතා බිජ්ජාය ව්‍යාපාදෝස විගිත ව්‍යාපාදාය සබ්බ බෝන භූත හිතානුකම්පී ඉන්නවා. ඊට පස්සේ ආලෝක සංඤී සතෝ සම්පජානෝ තියෙනවා. ඊට පස්සේ අජ්ජත්තං උපසන්තු චිත්තු උද්ධච්ච කුච්චා චිත්තං පරිශෝධේතෝ චිත්ත භාවයේ ඉන්න. චිත්ත භාවය මනෝරුවත් ඒක ඊට පස්සේ ඒකට එන්න දෙන්නේ. චිත්ත භාවේ පාට වෙලා නැහැ ඊට පස්සේ. අනුත්තර චිත්ත භාවයක් සඳහා යන්නේ මේ විදියට. ඊට පස්සේ විචිකිච්ඡා. විචිකිච්ඡම් පහාර. තීරණාත්මකව හරි දැන් දැන් තථාගතයන් වහන්සේ නිස්තිර ආදරයක් දැන් තියෙන බැතිසිතක් ශ්‍රද්ධාවක් ඒක පක්කන් පක්කන් කන්දන ශ්‍රද්ධාවක් කියලා තියෙනවා ඉදිරියට යන්න ඕනේ කියලා හිතෙනවා. ධර්මය ගැන දැන් ධර්මයෙන් දැන් අපි කතා කරන ඔක්කොම කිවි ධර්මයේ විසින් දුන්න සැනසෙල්ල දැන් දන්නවා අත්දැකීමයි පච්චත්ත වේදිතබ්බයි එක අත්දැකීමෙන් තියෙන අජත්තව නිසා ඒ විචිකිච්ඡාව අයින් වෙලාම අතුර ඒ තේරුම් ගත් උත්තමයන් උත්තමාවියන් ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ධර්ම මාර්ගය. ඉදප්පච්චතාව තේරෙනවා. ඒතුළු විචිකිච්ඡම් පහය තින්න විචිකිච්ඡු විහෙරති ඔන්න හොඳ හොඳ හොඳ පොසිටිව් ඇඩ්ජෙක්ටිව් එක කියන. ඒ කියන්නේ හොඳ පැත්තේ විශේෂණේ නෝන්න. අකතං කති කුසලේසු ධම්මේසු කුසල ධම්මයන්හි අකතං කති කතං කතේ කියන්නේ මේක කොහොමද අර්ග කොහොමද කියලා හිතෙන්නේ. අරය කොහොමද කිවියයි මෙයා මෙහෙම කිවි කියන එකවත් එන්නේ. ඒ ගුරුවරුත් හිතෙන් දැන් අයින් වෙලා ගිහිල්ලා ඒ කට්ටිය හොල්මන් කර ගුරුවරු හොල්මන් කරන්නේ නැහැ. කියපු බණ ධර්ම සාකච්ඡා හොල්මන් කරන්නේ නැහැ. ඒව උදව් කරනවා උදව්වදී අනුස්සති දුස. කතං කති නැහැ. ඒක කොහොමද මේ කොහොමද කියලා හිතෙන්නේ කුසලස් ධර්මයක්. මොකද මට අත්දැකීමක් තියෙන නිසා. විචිකිච්ඡාය චිත්තම් පරිශෝධේති හිත පවිත්‍ර කරන විචිකිච්ඡාවයින් කරලා දැන් එතකොට මනෝමූලික මේ යන හැටි තේරෙනවා මේ ටිකට. ඇහැ කන නම් සම්පූර්ණයෙන් වෙහිලා. නහයත් වැඩි ගණන් ගන්නේ නැහැ දැන් කොහොමද කියලා. මනොත් නහය තත්ත්වයට ගියා. කෑම ගැනත් එහෙම නෑ ශරීරයට පුළුවන් ඒ ඉන්ද්‍ර සංවරයේ විසින් සීල සංවරයෙන් හදලා දීලා. ඊට පස්සේ අපිට අහලා තියෙනවා ඒව උදාහරණ කියනවා හරියට අභිජ්ජාව ණයක් ගත්තා වගේ ණයෙන් පිරිසිදු වෙනවා. ආයේ ණය නැහැ කියලා හිතෙනවා. ලෝකේට ණය නැහැ. ව්‍යාපාදයේ ලෙඩක්. නන් නිරෝගී කියලා හිතෙනවා. හොඳ මනෝ මනෝම තමයි දැන් මේ තේරෙන්නේ. තීන මිද්දේ හොඳ උදාහරණයක් හරියට ජේල් හවුස් එකක් වගේ ප්‍රශ්න එකක් වගේ බන්ධනාගාරයක් වගේ තීන විද්‍යාව කියන්නේ ජේල් එකක් කියලා ජේල් එකට වෙලා කියලා මතකෙ තියෙන්න ඕන මාංචුත් දාලා සමහර විට. ඒකට අහුවෙලා. නිදහස් නැහැ. තීන මිද්දේ අගේ කරනවා. බන්ධනාග යථා බන්ධනාගාර. උද්දච්ච කුච්චේ සමාන කරලා තියෙන යථා දාසබ්බයන් කියලා. දාස භාවයකටපත් මෙහෙකරුවෙක් වගේ වහලෙකු වගේ වැඩ කරන්න ඊට පස්සේ උද්දච්ච කුක්ෂිත ඒ කියන්නේ පරණ දේවල් විසින් මාව අහලෙකු බවට පත් කරලා ඒකයි ඒකෙන් බේරිලා යන ඒකේ නාසනෝත් දාලා වගේ නැත්තම් මොහොර දානවා කියන්නේ අස්සෙකට ඒ වගේ දාලා අපෙන් සැලලා තියෙන අතීතී විචිකිච්ඡාව කාන්තා අර අධානම කාන්තාරික යන දිය මාර්ගයක් වගේ ඒ වගේ මේ පංච නීවරණේ අපහේනේ අත්ත්‍ය සංගප්‍රසිත. ඒවා ප්‍රහීන නැත්නම් ওই தത്വයට මනස ඉන්නේ කියලා හිත. නායකාරී රෝගියේ ප්‍රශ්න කෙනෙක් නැත්නම් හිරකරුවේ මහලේ කාන්තාරේ අතරමං වෙච්ච කෙනෙක් හැටියට තමයි හිතෙන්නේ. එහෙම නැත්නම් ക്ഷേම භූමිකයටපත් වෙච්ච ණය නැති නිරෝගී කෙනෙක් හැටියට කාටවත් ණය නැති කෙනෙක් හැටියට මේ පංච නීවරණේ නීවරණේ පහිනේ අත්තනි සමුපස්සති. අභ්‍යාසයක සුඛ අනවජ්‍ය සුඛ අභ්‍යාසයක සුඛ වින්ද වගේම දැන් තමන්ගේ අත්තනි සමනුපස්ස තමන්ගේ අධ්‍යාත්මයට ඇතුළු වෙලා ඔය පහෙන්ම නිදහස් මනසක් මනස කියන නිදහස් චිත්තයක් තියෙනවා. මනින්දේ කියනවත්වත් වැඩි වැඩ කරන්න බෑ දැන් යාතුල ඒතුවට. මනින්දේ හදලා දෙන જાති ඔක්කොම අයින් කරන්න තියෙනවා. නෑ නෑ ටිකක්. ඒසම් මනස විසින් ආපහු ලෝක දැන් දොර අරගෙන ඇතුළට ගිහිල්ලා වගේ දැන් යතුරු දාලා. ඇතුළට ගියා වගේ. තමන්ගේම ලෝකෙට ඇතුළු වුණා. තස්සිමේ පංච නීවරණේ පහේනේ එතෙන්දි හැබැයි කාමච්ඡන්ද කිව්වේ නෑ ඒ ඒ ඒ ඒකට කිව්වේ අභිජ්ජා කියන වචනේ මට හිතේ සමනුපස්සතෝ පාමොජ්ජං ජායති අර ඔය ඇත්ත කතා කළා දැන් මේ ඔය වචන නැතත් කතා කළා ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා ඒතොර දැන් යලිත් ඒවට ගත්තොත් මනෝ කියන එකට ඕනේ හැටියට නෙවෙයි මගේ පැවැත්ම යන්නේ චිත්ත භාවය යන්නේ. පමුදිතස්ස පීති ජායත. පීති මනස කායෝ පස්සද්දති. පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. ඒ නීවරණ කියන්නේ නීවරණ කියන්නේ මෙතෙක් කල මට මාව දකින්ට ඉදුණ ඉන්ද්‍රියන් තමයි ලොක්ක වෙලා හිටියේ. ඇහැ අර බුදුහාමුදුරන් කියන්නේ සත්තු හය දෙනාගෙන ඔය තුනිතර කතා කරන්නේ ඇහැ ඇහැට ඕන දේවල් කර කර හිටියම ආව 16 කරලා නැත්තම් රෝගියෙක් කරලා නැත්තම් මහලෙක් කරලා ඕනායකාරයෙක් කරලා ඒ වගේ ඒව දැන් නෑ පංච නීවරණේ පහේනේ අතන සම්පසතු පාවොජ්ජන් ජාති ප්‍රමුදිත භාවය ප්‍රේම ප්‍රමෝද්‍ය කියන්නේ ඒක නිදහස් සිරක්ෂේෂන් එකක් කියලා. ලොකු ප්‍රමුතු දෙම් ආ දැන් හරි නේද තියන්තම් බිඳුනානේ කාබරේතාව එයා කන්ඩිෂන් කරපු කාබරේක රස්නි කාලේ නම් සීත කාලේ නම් රස්නි කරපු කාමතාව පමුදිතස්ස පීති ජාති යාට සිතවිලි වන උපද්ද ගන්න පුළුවන් කතා කරලා කෘතඥතාවයේ ප්‍රකාශ කරලා හරි ප්‍රීතිය කියන කැටියක් එතකොට විතක් ਵਿਚාරෙ ඉන්න පුළුවන් ප්‍රීතියක් වින්දනයේ පහු කරගෙන ගිහිල්ලා විතක් ਵਿਚාර වලට ඇවිල්ලා තියෙන ප්‍රීතියනකොට ප්‍රීති මනස කායෝ සම්පස්සම්බත් ශරීරයේ සැහැල්ලු වෙන්න ගන්න අර නාම රූප වෙනස් වෙනවා කිව්වේ DNA ගැන කිව්වේ 96ට 90ක් තියෙනවා ඒවා ඉවෝල් වෙනවා කියලා ඒ විදිහට තමයි තේරෙන්නේ පස්සද්ද කායෝ සුඛං වේදේති හිත සැහැල්ලු වෙන්න පටන් ගන්න ශරීරයේ සැහැල්ලු වෙනකොට. ඒ සුඛේ Tamanට දැනෙන. අර හීන දගෙනකොට දැනනවා කිවි එකම ඔය පුංචි හෙල්ලිලි තමයි. කතා කරනට කියන්නේ ඒක කතා කරනකොට ඒ යන පැත්ත ගැන හෝඩුවාවල් අහු වෙන. හෝම් පින් වලට පස්සද්ද කාය සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධි. සුඛ භාවයේ ඒ සුඛ වින්දනයේ එනකොට හිත කියන්නේ සමාධියට ඇතුල් වෙන්න පටක්. මනෝ වැඩ කරන්නේ හුඟක් වෙලාවට. මනෝ හොල්ලපු තැන් නතර වෙන්න පටන් ගන්නවා. මොකද දැන් වෙනම මාත්‍රිකා දීලා තියෙන මනස. මනසට. මනස. කියන ඔයාට ඕන නම් මේක විතරක් හිතවන්න. මම මනෝලවා හිතවන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ හෝ අතිරික් කර්මස්ථානේ හෝ සංඥාවල් ප්‍රඥාව යවදීන් වෙනස වෙනම විදිහකට වෙන්නේ. ප්‍රඥාව මේකේ තේරුම් ගන්න වෙන සති සම්පජානය කියන්නේ. සුඛිනෝ චිත්තං සමාධියේ. මේ සමාධිමත් වුණාම තමා ඥානවලට හේතු වෙන සමා සම්මා හරියට සමාධිය පවත්වා ගන්නට නම් මේ ටිකට ඊළඟට ඇතුල් ඔය සමාධි තත්ත්වයේ ඉඳලා ඉදක් පච්චිතාව තේරුම් ගන්න. ඒ සමාධි ඉඳලා විඥාන නාම රූප තේරුම් ගන්න. ඊළඟට අපි මේ ධර්ම සාකච්ඡාවේදී පමණක් ඒ දුර්ණ වචනේ කවුරුත් කියනවා වෙනස් කළානේ අපිට තේරුම් ගන්න විතරයි අපි අපිට ගොඩක් ආදරය කරන නිසා විතරයි ආධ්‍යාත්ම මිත සංකල්පනා වලට ඇතුළු වෙනවා. පළමු ආධ්‍යාත්මික සංකල්පේ සංකල්පනේ සංකල්පනාවට ආධ්‍යාත්මික ඒ ඒ වචනේ ආධ්‍යාත්මික කියනකොට හිතෙන්න ඕන පීසා ස්පිරිට් ලෝකයේ පෞද්ගලික ඇතුළුනවා. මේ අද්දකීම් වෙන කාටවත් නැහැ. අධ්‍යාත්ම ලෝකයේ ජීවිත. අරමුණු විසින් දැකපු රූප, අහපු ශබ්ද, දැනුණු ගන්ධ රස, දැනුණු ස්පර්ශ, හිතපු මනෝ මූලික අරමුණු එක්කම අවාගත්ත සත්ව භාවයක්, පුජ්‍යල භාවයක් පවතිනවා වෙනම මේ ලෝකයේ තුල. අපි දැනට ඉන්නේ පෘථුවේ නිසා ඒ පෘථුවේට අදාළ ශරීරයක් තියෙනවා. මනුෂ්‍ය කෙලිට ඇටස් කිල්ලක් ඉන්දියන්ගේ ඒක ඒක ඒකට අයිතිවාසිකම් කියන දෙයක් නෑ බැලුවා. අපට ගිල්ලට අයිතිවාසිකම් කියන්නේ දෙන්නේ. හොඳම ලෝකේ තියෙන හොඳම මහපට ගිල්ල කියන මට කියලා කියන්න දෙයක් නෑ. ඒ වගේම මම සියඹලා ගහගෙන හිටපේක මම වැදගත්ම කියලා මට කියන්න බෑ. ඒ නිසා මං හිතපු જાති වලට දෙන වැදගත්කම් දීමත් අයින් වෙලා යන මනෝහරහ ගිය වලාකුලක් තිබුණා. මනෝහරහ පියඹලා ගිය පොඩි නැත් කෙනෙක් විතර මధుරේ මේ මැස්සෙක් විතර ඇවිදගේ දලඹෙක් විතරයි චිත්ත කියන්නේ. චිත් මේ චේසිතවිලි කියන්නේ. අර අපි ඉගෙන ගත්ත අර ශාලාවේ ලොක් ශාලාව ලොකු වුණාම තැන් තැන් වල කතා කරන වගේ මේවට වැඩි තැනක් දෙන්නේ. මනුවර සත්තුතියම් වල යනවා කොටිකේ ගහලා යනවා සිංහය ගුරු වල යනවා දලංගු ඇවිදලා යනවා කුරුල්ලු සින්දු කියලා යනවා මේ මනුවර සිටිවිලි එන 52ක් හත අටක් හැමතිස්සෙම දෙන පස්ස වේදනා සංඥා චේතන මානසිකාර වගේ වේදනා සංඥා චේතන පස්ස මානසිකාර ප්‍රසීතක විචාර මානසිකාර ඒවා එහෙම තියෙනවා ඒ වගේම තමයි මට මනෝ කියන එක කැටි කරලා දෙන්නේ. ඒ නිසා මේ අජත්තයි පච්චත්තයි කියන එක තේරුම් ගන්න තාම හරියනවා. ඒතර වැඩ කරන්න ගොඩක් දේවල් නැහැ. අජත්ත පච්චත්ත කියනකොට තියෙන ඇහැක් තරම් දිවක් නාසයක් හමක් මනෝ. පුංචි ලෝකයක් තියෙන වැඩ කරන්න. එතකොට අන්තිමට තියෙන ඔය මුකුත් නෙමෙයි හුස්ම ටිකක් විතරයි. ඊට පස්සේ හුස්මත් මේ හුස්ම නිසා මතුවෙච්ච පටිභාග නිමිත්තක්. ඒක පටිභාග නිමිත්ත නෙවෙයි තියෙන අන්තයෙන් බලන්න මොකුත් අනිත් ලෝකයක් නෙවෙයි තියෙන්නේ. විතක්ක ਵਿਚාරදී. පීති සුඛතිය. ඊට පස්සේ විතක් ਵਿਚාරත් නැති හුස් මේ හුස්ම ටිකක් තියෙන. හුස්ම තේරිල්ල. ඒකත් නැති වෙනවා. බලද ඔක්කොම නැතුව ගිහිල්ලා නේ තියෙන්නේ. ඊට පස්සේ ලිංගමයි තිත දැන් තියෙන එක තිතයි හිතන්න. එක තිතයි හිතන්න. ඒ එක තිත හිතවන කෙනෙකුත් දැන් ඊට පස්සේ ඒකට ඉන්නේ හැබැයි අර අසිරිමත්තු තථාගතයන් වහන්සේගේ පහළ වීමත් එක්ක. අපෝ එළියට ඇවිල්ලා උන්වහන්සේට নমස්කාරයක් කරන්න වෙනවා. කෘතඥතාවය තියෙන ඇත. බක්ලාට තියෙන තෝන කෘතඥතාවය විතරයි. බුද්ධානුස්සති වගේ වෙන මනුස්සතියක් නෙවෙයි නම් කරන්නේ සත්‍යඥතාවේ විතරක් පිළ. ඊට පස්සේ කෘතඥතාවේ එනවා හැමෝගෙම. බලන්න තවත් ඒතොට ගියාම අන්තිමින් ගින්දෙනියක් විතර වැඩ කරගෙන Tamanට තියෙන්නේ. මුකුත් නැහැ. කොච්චර ටිකද අන්තිම වෙලේ කරන්නේ. අර කූට දන්ත සූත්‍රය වගේ එළුව බැටළු හරක් හක්ෂි හක්ෂි මරණ කරන දේවල් නෙවෙයි ඊට පස්සේ කරන්නේ. හිත වැඩ කරන දිහා සති සම්පජඤ්ඤයට පෙන්නවා. එතකොට දැන් මම මම කියන එක කරන්නේ නැතුව නම් හරි සතුටයි. ඉතින් මමත් නදී හිතක් ගැන තමන් ඊට පස්සේ බලන්න. ඒක ඒක අපෝ ලෝකෙට ආවහම අර සීල ඉන්ද්‍රිය සංවර තියෙන්න ඕන නැත්නම් ඒක දෙඩ්ල යන නිසා තමයි සීලේ විසින් යාට වැටකඩු ලබන්නේ. එයා මේ එයා සීමා කරගන්න මම මේකේ ආචාර ගෝචර සම්පන්න වෙනවා. අපි ඊළඟට තථාගතමයිද සුදු සූත්‍රයෙන් ඒ ඒ සූත්‍රේ නම කිව්වට යන ගමන හැමදාම එකම ගමනක් එකම ගමනක් එකම පාරක් එකම මේ හයිවේ සයින් ටිකක් ට්‍රැෆික් ලයිට් ටිකක් තියෙන නතර කරන තැන් හැරෙන තැන් ඔක්කොම සමානයි සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍යන් වහන්සේ තථාගතයන් වහන්සේට ආනන්ද හඳුරන් වහන්සේටත් දැන් වයෝවෘද්ධයි මහන්සියෙන් හරි අවුරුදු 80 ගාණක් වෙනවා තෝදෙයිගේ දෙට්ට ගිහිල්ලා මේ කතාව කියලා දෙන මතක් කරලා ආයි සංඝානාට එකතු කරලා කීපෙන් තමයි අපිටත් ඇහෙන්නේ අසනීප වෙලා තියෙන බෙහෙත් දීලා හිතියුණා මේ මහණියෝ සත්ත්ව ප්‍රජාවට ඒ භික්ෂු භික්ෂුණී උත්තමයන්ට নমස්කාර වේවා. බුදු සරණයි, බුදු සරණයි, බුදු සරණයි. හිතේ මොනවා හරි කතා කරනවා නම් කතා කරන නැත්නම් වෙලා පහුවෙලා තියෙන මේ ඊළඟ දවස් අපි සාකච්ඡා දැයි මම අපි අද සාකච්ඡා කරමු අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු ඒ උදාන පාළියේ තියෙන සූත්‍රයක් ඒක ඩිංගක් අවධානයට යොමු කරන්න ඊළඟට යනකොට ටිකක් ඉදව් වෙන්න ඉඩ තියෙනවා කච්චාන සූත්‍ර. උදාන පාළියේ චූල වර්ගයේ තියෙන කච්චාන සූත්‍ර ඒකේ තියෙන ගාථාව. මේ කච්චාන හාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවෝ කියන උදානයක්. යස්සස්යාස් සබ්බදා සති සත්තං කායගත සුපට්ඨිතා කියලා. ඒ තියෙන නෝචස්ස නෝචමේසියා මේ භවිෂ්‍යති නෙමේ අචනේ භවස. අනුපුබ්බ විහාරි තත්තසෝ කාලේ නීව තරේන් සත්‍තික. ඒකේ තේරුම් එක එක්කලා එක එක තාට නිසා ශ්‍රී ලංකාවේ ඒ ගෞරවණීය පිරිස කියන තේරුමත් පැරණි අට කතාවේ තේරුමත් තානිස්සරු වගේ උත්තරමයන්ගේ තේරුමත් ඔක්කෝ හොයලා බලලා මාර්ගයට අනුයුක්ත වෙන විදිහ තේරුම් ගන්නට පුළුවන් වෙනවා. කවුද මේ කියන එකන හොයාගන්න. භූත මිදන් භූතත්වයට පැමිණිච්ච தත්වය හා භවිෂ්‍යත වෙන தත්වය. එකට වැඩි අවධානයක තුමු කරන් ඊළඟ දවසේ සම්මා සම්බුදු සරණයි අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි හොඳ පැතුම් රසක් හොඳ අධිෂ්ඨාන ශක්තිය මේ ජීවිතයේ මේ භවයේ මේ සුත දරා පෝෂණය කළ ඇගේ සංසාරික ප්‍රයත්න සූපත් වේ. පියානන්ද පරමෝ යහපත්ම දකිත්. පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි ජීවිතයක තවදුරටත් ධර්මානුකූල භාග්‍ය සම්පන්න වේවා. සසර වසනතුරු ප්‍රයත්නතිතුරු කල්යාණ ගුණ ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් නැසර ලැබේවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ක්‍රමියුම් මුකුරාකස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ප්‍රජාවකට නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවා අපි අදිෂ්ඨාන කරගනිමු. ප්‍රාර්ථනා කරමු. මේ මහණිය වූ මහාර්ග වූ තථාගතයන් වහන්සේට ආනන්ද හැමරන් වහන්සේට ශේෂෙන් තථාගත රත්නයට කෝමෝටි ප්‍රකෝටි වාරයක් කෘතඥතාවෙන් নমස්කාර කරමු වන්දනා කරමු ප්‍රේම පාත කරමු මහන්සිය නිසා තමයි හෝඩුවාව තේරෙන්නේ නිකන් හොයි වල්ලන්නේ සයි සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට নমස්කාරය. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රයන් උනාට පින්. බුදු සරණයි. සාදු සාදු සාදු